ඒ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. සීලප දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්‍රා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අහමයස්මි ඥානාති පස්සාත් පස්සති විහෙරාමි ඉද පනඤ්ඤේ බිකු අජානං අපස්සං විහෙරಂತಿ ති සෝ තං ඥානේන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති පමත්තෝ සමානෝ දුක්ඛං විහෙරති ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න අපි මහා සාරෝපම සූත්‍රය ඉදිරියෙන් තියාගෙන ඒ සාරය ලබා ගැනීමට කිට්ටු කරන ලං කරන ආසන්න භාවයට පත්වන යෝගාවචරයට මුණ ගැහෙන ඒ යම් යම් දුෂ්කරතා එහෙම නැත්නම් යම් යම් විපල්ලාස පාටලවෙන ස්ථාන සරුවචනාංශේ චන්දී ගල බේරුවා වගේ එක එක එක එක බේරගෙන යෝගාවචරය ගලවගෙන ඉදිරියට යන කතාවක් මේ මහා ථාරෝපම සූත්‍රය සඳහන් කරන්නේ මේ යආගන්ට බැරි වෙච්ච පටලවාගත්ත දේවදත්ත ස්වාමින් වහන්සේ කරගත්ත වැරදි ටික පෙන්නලා ඒ වැරදි තවදුරටත් නොකර ආසන්න වෙච්ච එකනා තමන් උපයා ගන්නාලද මේ ධර්ම කොටාස ඉදිරියට අරගෙන යාම සඳහා මේකේ උපමා සපේනවා. ඒකදී සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම දේවදත්ත ස්වාමීන් වහන්සේට වෙච්ච සිද්ධි ටික පූර්වාදර්ශයක් වශයෙන් අරගෙන භාවනා කරගෙන යනකොට නැත්නම් Brahmacharya රකින්නකොට එහෙම නැත්නම් පූර්ණ කායින භාවනාවට ගියාට පස්සේ කෙනෙකුට ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක්. ඒ ලැබුණයි කියලා හැම වෙලාවෙම මේක හොඳට හිටින්නේ නරකටත් හිටින්න ඉඩ තියෙනවා. ඒ ලාභ සත්කාර නැත්නම් තමන් හිතුවපැතු සම්පත් වෙනදාට වැඩිය ලැබුණාට පස්සේ තමන්ට විතරයි ඒක ලැබුණේ ඒක මගේම දක්ෂකමක් මගේ ප්‍රයෝග ඥානයක් අනික් අය මං අතර ප්‍රයෝග ඥාන ඇත්තේ නැහැ මට තරම් පිං නැහැ මං තරම් දක්ෂ නැහැ කියලා ඒ ඇතිවිච්ච ලැබිච්ච ලාභ සත්කාර නිසා එයා මත් වීමකටපත් වෙනවා. මේකට අපි මාන්නේ කියලා කියනවා. ඒ මානය නිසා ඒ පුද්ගලයා පමාවටපත් වෙනවා. තවදුරටත් ආධ්‍යාත්මික ගමන ඉදිරියට යනවා වෙනුවට අර ලැබිච්ච ලාභ සත්කාර විශේෂයි ගැලීගෙන, හිලීගෙන, එල්බීගෙන ප්‍රමාවටපත් වෙනවා. ඒ නිසා දුකටපත් වෙනවා. තිබුණ දුක නෙවෙයි ඊට වඩා වෙනස් දුකකටපත් වෙනවා. අන්න එහෙම දේවදත්ත ස්වාමීන් වහන්සේ වෙච්ච නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා. එහෙම ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ යන්නේ Brahmacharya රකින්නේ භාවනා කරන්නේ මේ අතුරුමගදී ලැබෙන මේ අතුරු ඵලයෙන් නතර වෙන්න නෙවෙයි. ඒක ලැබෙන්නේ මේ කෙනාගේ ගමන බාධා කරන්නයි මාර උගුලක් විදිහටයි එහෙම නැත්නම් කෙලේශයක් විදිහටයි දකින්න ඕනේ ඉතින් ඒක නිසා ලාභ සත්කාර වලට බය වෙන්නත් තරකයි. ඒක මේ භාවනා ගමන යනකොට ලැබෙනවා. නමුත් ඒකෙන් පමාවට ලක් වෙන්න නරකයි, මත්ෙන්ට නරකයි, මදයට පමාදයට හේතු කරගන්න නැතුව ඒකේ මේ තමහර මෑතකදී ඇමරිකාව වගේ රටවල් වල විශාල ධන කුවේරයන්ගේ ඒ මත් වීම පමා වීම පිළිබඳව පරිශන කරනකොට දැකලා තියෙනවා ඒ මිනිස්සයෝ මුදල් ලෝබෙන ක්‍රම හොඳටම හොයාගෙන තියෙනවා. කීර්ති නාමයක් උපයාගෙන තියෙනවා. ඒගොල්ලෝ කියන ඕනම දෙයක් රට්ටු විශාල වශයෙන් අදහනවා. ඒක නිසා ඒ කීර්ති නාමය නිසා පුදුම විදියට සල්ලි හම්බ කරනවා. නමුත් මේ මිනිස්සෙන්ට ඒවා බුද්ධි විඳ ගන්න වෙලාවක් නැහැ. හැබැයි මේ සල්ලි හම්බ කිරීමේ කටයුත්තට පුදුම උනන්දුවකින් පුදුම වේගයකින් ඉදිරියට යනවා. එයා දන්නෙත් නැහැ. ඒ සල්ලි ලැබෙනකොට මොකද්ද ඇති ඵලය කියලා. මොකද ඒවා විඳ ගන්න වියදම් කර ගන්න වෙලාවක් නැහැ. ඒ කෙනාට විශාල ලාභයක් කෙනකොට මොලේ ස්නායු සෛල අතර ඩෝපමයින් කියලා එන්සයිමයක් ගලනවා. ඒ එන්සයිමය මේ හරියට ලොකු ප්‍රමාණයක් ඇල්කොහොල් ගත්තාම ගන්න එන්සයිමයක් වගේ එකක්. ඉතින් ලොකු මේ මත් වීමක් පමා වීමක් ඇති කරනවා. ඉතින් ඒච්චරලු යාට ලැබෙන ලාභේ කෝටි ගණන් සල්ලි හම්බුනාම මට මෙන්න මෙච්චර කුට්ටියක් කඩා වැටෙනවා කිව්වහම ඊට සල්ලි ගණන් කරගෙන ඉන්න වෙලාවකුත් නැහැ. කරන්නේ මොකටද කියලා දන්නේත් නැහැ. නමුත් ඒ සතුට අර ඩෝපමයින් කියන එන්සයිම් එකෙන් ලැබෙනවා. ඉතින් ඒක හරියටම බිව්වා වගේ වැඩක්. මත්වීමක්. ඉතින් ඒක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ලාභ අත්කාර සම්මාන සිලෝක ලැබිච්චාම එයා මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති පුදුම විදියට ඒකෙන් මත් වෙන්නේ කොහමද? මේක මගේ පුද්ගලික ලාභයක්, මගේම උපාය ශිල්පයක්. මට විතරයි මේක කරන්න පුළුවන්. ඉන්නේ අනික් අයටත් ඕනේ කටිර කරගන්න බෑ. ඒ නිසා මම සුවිශේෂී කියලා එයා තමන්ගේම පිට කතා ගන්නවා වගේ සතුටකටපත් වෙනවා. ඉතින් ඒක වළක්වන්න බෑ ඕනම කෙනෙකුට වෙනවා. මොකද ලාභ සත්කාර વિશે දඟලන ඔක්කොටම ලැබෙන්නේ නෑ. ලැබිච්ච එක්කනාරෝගේ මත් වෙනවා ප්‍රමා වෙනවා. ඉතින් මේකේනා මේ දේවදත්තයකට අහු වුණා. බුදුජනසේක නොවීම පිණිස මතක් කරලා කියනවා ඒක නිසා එතන නතර වෙන්න එපා. අපේ Brahmacharya ඊට වැඩිය ශ්‍රේෂ්ඨයි, ඊට වැඩිය ගැඹිරයි. ඒ නිසා ඒක ලැබුණට ඒකේ පමා වෙන්නේ නැතුව, මත් වෙන්නේ නැතුව ඉදිරියට යනවා. යන්නේ මොකද නැත්තම් ඒකම දුකක් වෙන නිසා ඊට පස්සේ යා සීලයක් අදිස්ථාන කරනවා. සීල සම්පදානේ අදිස්ථාන කරනවා. ඉතින් උගෝදෙනෙක් ඇත්තටම හරි කැමැති ගුරුචරිතයක් දිනු කරගන්න, කීර්ති නාමයක් ඇති කරගන්න, පිළිසිදු චරිතයක් දිනු කරන්නේ. නමුත් සමහර හුඟ දෙනකොට ඒක කරගෙන යන්න හැටි දන්නේ නැහැ. ඒ ශිල්පද සමාදන් වෙනවට වැඩිය වේගෙන් ශිල්පද කැඩෙනවා. ඉතින් ඒ නිසා හරි දුකටපත් වෙනවා. යම් කිසි කෙනෙකුට ගාක් වීරයක් තියෙන කෙනෙකුට ගා ප්‍රඥාව තියෙන කෙනෙකුට හිමීට හිමීට ටික ටික ටික ටික අධිශීලය දැනගෙන සමාදන් වේගෙන යනකොට තමයි ගන්න ප්‍රදේශය රකින්නවා. ඉක්මන් වෙන්න යන්නේ. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යනවා. ඒකත් රකින්නවා. ඊට පස්සේ කරනවා ඒ වගේ සමාදන් වෙන සමාදන් වෙන සිල්පදය රැක ගැනීමට හැකි මට්ටමේ තිබුණට සිල්පද ගන්නෑ පුළුවන් ප්‍රමාණයට අරගෙන යනකොට මේ ඥානය තියෙන කෙනාට සමාදන් වෙච්ච සිල්පදය රැක ගැනීමේ හැකියාව වෙන්න පටන් ගන්නවා ඉතින් එතකොට පේනවා Taman එක සිල්පද රකින්න හුඟ දෙනෙක් දවල් මිකෙල් රෑ ඩැනියෙල් සිල්පද රකින්නයි කියලා බාරගත්තට රකින්නේ ඒකල රට්ටුන්ට පෙනී හිටිනවා සිල්පද රකින්නයි කියලා. ඉතින් ඊට පස්සේ ඒ කෙනාට ලොකු මානසික අසහනයක් එනවා. ඒ තමන් සමාදාය සික්ඛති රික්ඛාපදේසු කියන විදිහට සිල්පත සමාදන් වෙනවා ප්‍රසිද්ධියේ. නමුත් ඒ උනට අප්‍රසිද්ධිය කඩනවා. ඉතින් ඒකට විශාල චිත්ත පීඩාවක් එනවා. ආත්ම නිෂේධනයක් එනවා. මම කවුද කියලා තමන්ටම ලැජ්ජාවක් ඇති වෙනවා. ඉතින් විශේෂයෙන්ම අද ගත්තොත් භික්ෂු සමාජය ගොඩාක් අනිවැනි තැනක ඉන්නේ. ඒත්තෝ විශාල සීලයක් අරසා කරගෙන ඉන්නවා. අරසා කරන් පොරොන්දු වෙලා ඉන්නවා. ප්‍රසිද්ධ සභාවේ පොරොන්දු වෙනවා. පොරොන්දු වුණාට ඒක ඇත්තටම ඕනකමකුත් තියෙනවා. ඒ අලුත් පැවිදින සංඛ්‍යාවසල තියා බලනකොට පේනවා. හරි වුවමනාවක් තියෙනවා ඒක කරගන්න. නමුත් ටික දවසකින් නිකන් අලකොල්ලන්දක් කරන කඩුවකින් කපලා දැම්මා වගේ ඒ ශිල්පත කැඩලා ගියාට පස්සේ ඒ පණ්ඩිතසාංශ කියනවා එලොවට නැති මෙලොවට නැති. ගිහිත් නැති පැවිදිත් නැති අසරණ තත්වයකටපත් වෙනවා. ඒකෝට සබයක් තලයකට පිරිසක් මැදට යන්න බයයි. මොකද Tamange අඩපාඩු කන්නක නිසා. ඒක ඉතින් පැවිද්දන්ට විතරක් නෙවෙයි. මේ අනිගියත්තටත් වෙනවා. ඒ වගේම මේ තේරවාද බුද්ධ ශාසන පැවිද්ද විතරක් නෙවෙයි. අනිකුත් ඕනෙම ආගමක ඒ ආගම ආගමික නායකයෝ මෙන්න වගේ පුස්සක් තමයි මම අපාන. ඒ නිසා ඒ යත්තන්ට ශිෂ්ට සම්පන්න මිනිසයන් අතර මතය ප්‍රකාශ කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. වික්ත ප්‍රතිබල නැතුව යනවා. ඉතින් ඒක හරි දුකක්. එතකොට ඒ නියෝජනය කරන ඒ නිකායම පිරියෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒතැනි තාමත්ම අමාරුවෙන් උපයා සපයාගත යුතු මේ රකින්න සිල් සමාදන් වෙන රික්පද සිල්පද රකින්න පුළුවන් తত্ত্বය මම පැවිදි වෙන්න ඉස්සලා යම්පිටියේ රාහුල ස්වාමීන් වහන්සේ මතක් කරේ මාත්‍යෝ මේ මහානකම කරන්නත් රහත් වෙලා ඉන්න ඕනේ. නැත්තම් කරන්න බෑ. මේකට පුදුමාකාර අභියෝග තියෙනවා. ඒක රහින්න රහත් වෙලා ඉන්න ඕනේ කිව්වා. ඒ කියන්නේ ඒ Taman පොරොන්දු වෙච්ච වචනේ රකින්න කැප කරන්න වෙන ප්‍රමාණය පුදුමාකාර කැපකිරීමක් කරන්න වෙනවා. අම්මා තාත්තා කැප කරන්න වෙනවා වස්තු පුරුදුලේ කැප කරන්න වෙනවා රුචි අචුකම් කැප කරන්න වෙනවා පෞරුෂත්වය කැප කරන්න වෙනවා ඇබ්බැහි ටික කැප කරන්න වෙනවා කර්ම ශක්ති කැප කරන්න වෙනවා ඉතින් ඒ නිසා ලේසි නෑ ඉතින් යම් කෙනෙකුට එහෙම මට දැන් සීලේ පිළිහිලා තියෙන කියලා හිතෙනකොට අනිවාර්යයෙන්ම යාට හිතන නිර්ාමිෂ ආඩම්බරයක් එනවා නමුත් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේක නෙවෙයි ශාසනීය අවසාන නිෂ්ඨාව. මේක නෙවෙයි ශාසනයේ හරපද්ධතිය. ඒ නිසා ඒ සීලය හරියෑම නිසා එන ගතිය මත් වීමකට හේතු වෙනවා ප්‍රමාදයකට හේතු වෙනවා ප්‍රමාදයට ඇබ්බැහියකට යනවා ඒ නිසා සිල්පද කඩාගත්තට පස්සේ යම් ආකාරයක චිත්ත පීඩාවක් වෙනවද සිල්පද සමාදන් වෙන්න පොරොන්දු වෙලා ඒ වාගේම පටලවිල්ලක් විලෝපනයක් එන්න පුළුවන් මම දැන් සිල්පද රකින්නවා මම සීලවන්තයි කියලා අනුන් පහත් කළ සලකන්න ගත්තොත් තමන් උසස් කළ සලකන්න ගත්තා. ඒ නිසා ඒ කෙනාට විශේෂ ප්‍රතිතද කර ගැනීමක් කරන්න වෙනවා. බොහෝ ලෝකයාගෙන් ආදර්ශ ගන්න බෑ. ශිල්පද රකින්න සත්පුරුෂයන්ගේ ආදර්ශය අරගෙන නිහත නිහතමානී වෙන්න. ශිල්පද රකින්න කව නිහතමානී වෙන්න. ඉතින් අන්න ඒ විදිහට ශිල්පද රකින්න ගමන් ඒ සීලය Tamanට ගමනට බාධාවක් කරගන්න නැතුව එහෙම නැත්නම් Taman වැරදි නියෝජනයක් ඇති කරගන්න නැතුව ශාසනය වරදොල ගන්න නියෝජනය කරන්නේ නැතුව බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ සහ Tamanගේ සීලයෙන් වරදොල නියෝජනය කරන්න තේ සීලයේ ප්‍රයෝජනෙ සලකලා වැඩ ගන්නවා කියන එක අපිව හිතෙන් තරම් ලේසි නෑ ඒක නිසා ඒකට බොහොම හිමීට යන්න ඕනේ ටික ටික ටික ටික දන්න ශේෂ්ත්‍රය හොඳට හයිය තියෙන තැන කඩිය ගහගෙන යන්න ඕනේ ලෙස්සන් තැන් වල වඩ වගුරුට අඩිය තියන්නේ නැතුව එහෙම ගිය කෙනාට විතරයි දැම්මම අඩු ගානේ සිල්පදයක් රකින්නයි කියලා. එහෙම නැත්නම් ශිෂ්ට වෙලා තියෙනවා, ශීලාචාර වෙලා තියෙනවා, ශීතල වෙලා තියෙනවා කියවට පස්සේ හිතට ලොකු සාන්තියක් එනවා. මොකද ලෝකීය ලෝකයා තෝක වශයෙන් සිල්පද කඩන්නේ. ඉතින් යම් කවුරු හරි එහෙම Tamange ඉදුරා සංවර කරගත්තොත් එයාට හොඳ ලොකු හිත ඇතුලේ ඒකට කියනවා ආත්ම සන්තුෂ්තිය කියලා. සමහර වෙලාවට කියනවා ඒකට ශාසන සම්පත්තිය කියලා. තමයි තේරෙන්න පටන් ගන්න මේ ශාසනයක් ලැබිලා මම ටික ටික ටික ටික කය වචන දෙක හික්ම ගන්නවා කියන මේ කය වචන දෙකේ හික්මීමේ ස්වභාවය කෙලින්ම බලපානවා හිත හික්මීමේ වැඩේට ඒක නිසා අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි කියලා අපි එදා පටන් ගත්තා තේරුම් ගත්ත වචනය ਸਰවචනසේ දේශනා කරන යම් කිසි කෙනෙක් සීලේ කුසල භාවය දිනු කරනවා නම් සීල් රැකලා කඩාගන්නෙත් නැහැ සීල් රැක්කා කියලා අනුන්ට මාන්නකාරකම් කියන්න යන්නෙත් නැහැ. උසස් කළ සලකන්නෙත් නැහැ. ආන්න එහෙම ඉන්නවනේ ඒකට කියන කුසල සීලය කියලා. සීලේ දක්ෂකම තියෙනවා. යාට හිත විපිලිසර වෙන්න. යා දන්නවා මම ඇතින් මේ හිතන දේ මොන දේ වුණත් මට ඇහෙන දේ මොනවා වුණත් මම දකින දේ මොනවා වුණත් මට ගඳ රස වැදෙන මොන දේ වුණත් මට පහස ලැබෙන මොන දෙන්වත් සිල්පදේ කැඩෙන්නේ මොන විදිහෙන්වත් සිල්පදේ කැඩෙන්නේ ඉතින් ආ තේරුම් අර ගන්නවා මේ සිල්පදය මිනිසෙක් වශයෙන් විතරයි මට රකින්න පුළුවන් වෙන්නේ දෙවියන්ට රකින්න බෑ බ්‍රහ්මයට රකින්න බෑ තිරිසෙකුට රකින්න බෑ යක්ෂයෙකුට රකින්න බෑ මම ඒ නිසා මිනිස්යන් අතර එන්නේ එන්නේ උසස් තත්ත්වයටපත් වෙනවා කියලා සංසන්දනය කරලා අනුන් පහත් කරන්න යන්නේ නමුත් ඒ සීලය පිළිබඳ වෙන ආඩ්‍ය ගතිය අනිවාර්යයෙන්ම යාට භාවනාවකට මනස එකතෙන් කරන්න උදව්වක් සාධකයක් බාටපත් වෙනවා ඒ නිසා එයා යම් වෙලාවක සීලය විලෝපණයකටපත් කරගන්න නැතුව සමාධි සම්පදාව සමාදන් වෙලා සමාධි භාවනාවක් කරනවා. පරයන්ක භාවනාවක් කරනවා. එහෙම නැත්නම් රූප කර්මස්ථානයක් කරනවා. සමසතලිස් කර්මස්ථාන වලින් මොකක් හරියක් අරගෙන ඒකේ හිත බැඳලා තියාගෙන ඉන්න ගිහිල්ලා එයාට පුළුවන් වුණොත් මේ নানা අරමුණු વિશે දුවන හිත මේ එක අරමුණක තියාගන්න හරියට මේ කැලින්ගෙන ආපු කුළුමී හරකේ හරියට විය ගහක බැඳලා වැඩ ගන්න මට්ටමට කීකරු කර ගන්නවා වගේ තමන්ගේ හිත මනාප කැමැති අරමුණක තියාගෙන පුරුදු කරාට පස්සේ එයාට තේරෙනවා සංසාරේ කවදාකවත් මෙහෙම කීකරුකමක් මෙහෙම බෙල්ල කර ගන්න පුළුවන් ගතියක් ආම්බාම් ගතියක් නැහැ දැන් කය වචන දෙකකින් සහයෝගය ඇතුව හිතත් පොඩි වෙලාවකට తాවකාලිකව ඒ කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍ර භාවයේ ඒකෝදි භාවයට එනවා ඉතින් ඒක එනකොට යාට තේරෙනවා මේක කොච්චර දුෂ්කරද කියලා. මොකද හිත හැදිලා තියෙන්නෙම පිස්සු හැදිච්චි ඉරිලෙක් වාගේ වඳුරෙක් වාගේ ඉන්න අත්තෙන් පනින්නේ සැලසුම් කරලා නෙවෙයි. මේ පැන්න දැක්ක ගමන් පැන්න. ආන්නේ වගේ තියෙන හිතක් එකෞදි භාවයට ඒකාග්‍ර භාවයට පත් කර ගන්න පුළුවන් නම් සුළු වෙලාවකට හරි. ඒත් ඇත්තටම ඇතුලෙන් සතුටක් ඇති ඒ සතුට අනුන් කලහ හෙලන්න. අනුන් පහත් කළ සලකන්න ගත්තොත් මේක මම උපයාගත්ත දෙයක්. මේ සමාධිය මම මේක මගේ මේක මගේ ආත්මය කියාගෙනමයි සමාධිය එළියට එන්නේ. ඒ මොකද හේතුව ඒ ප්‍රයත්නයට සාපේක්ෂවයි ප්‍රතිඵල ලැබෙන්නේ. ප්‍රයත්නය ඇතිකරන්න එයා සංවේගයක් ඇති කර ගන්නවා නම් කොහොම හරි කරලා මම කැක්කව තිබුණත් වාඩි වෙලා ඉන්න ඕනේ. හිත පිට ගියත් මම කොහොම හරි නැවත උත්සාහ කරන්න ඕනේ. සද්දා වුණත් වේදනාවක් මම බලන්න ඕනේ කියලා ගන්න මේ ප්‍රයත්නය මම නැත්නම් මගේ චේතනාවකින් නැත්නම් මගේ අදිෂ්ඨානකෙන් තමයි ගන්නෙ. ඒ අදිෂ්ඨානෙට ලැබෙන ප්‍රතිඵලය නිසා මගේ ප්‍රතිඵලයක් කියාගන්න දෙඩ මනසක් නිවන් නොදකපු මනසක් බොහෝ විට පෙළඹෙනවා. සාමාන්‍ය කියන ආධුනිකයා කොහොමඩක්වත් පෙළපෙනවා මේ ලබාගත් සමාධිය මගේ. ඉතින් ඒකයි මේ යන්ත සමාධිය ඇති වෙගෙන එනකොට කොහින් හරිය කැඩලා ගියාම අපිට මේ සමාධිය මගේ කියන නිසා තමයි මේ සමාධිය කඩන්න හේතු වෙච්ච එක්කනට හෝ ඒ අරමුණට දොස් කියන්නේ අපි. තරහ යන්නේ මේ මම වැඩක් කරගෙන යනකොට කවුරු හරි ඇවිල්ලා බාධා කරනවා. එතකොට මේ පුද්ගලත් එක්ක තරහ යනවා අරමුණත් එක්ක තරහ යනවා. ඒ මොකද හේතුව ඒ තරම් මේ සමාධිය මම කරගෙන මගේ කරගෙන මගේ ආත්මය කරගෙන ඉතින් එහෙම තමයි මේ යෝගාවචරය මුලින් පටන් අරගන්නේ. ඉතින් යාට තියෙන මනසේ හික්පීම තමයි ඒ ඇති කරගත්ත සමාධිය මදය පිනිස මාන්නේ පිනිස මමායනේ පිනිස ඇති කරගන්න ඇති වෙන්න ඉඩ නොතන මේ සමාධිය නැති කෙනා මට වැඩිය පහත් කියලා හිතන්න එපා. මේ සමාධියේ තියෙන මම උසස් කියලා හිතන්න එපා. මොකද මේ හිතපු ගමන් මාන්නයට පොහොර වැටෙනවා. මාන්නයට ආහාර ලැබෙනවා. ඒ වගේ මේ ඒ ඇති වෙන ගැම්ම තුල තව තවත් සමාධියට කෑදරකම ඇති වෙනවා. එතකොට මේ සමාධිය ඇති කර ගන්නා වූ මම සක්කාය දිට්ඨිය තර වෙනවා. පෝෂණය වෙනවා. ඉතින් එහෙම නොවීම සඳහා සර්වචනාංශේ මේ සමාධියක් ඇති කරලත් ඒ සමාධියෙන් දුක්ඛංශන පරවම්පන. අනුන් පහත් කළ සලකන තමන් උසස් නොකර තත්ත්වෙට කතා කරන කතාවක් ਸਰවචන්සේ පහළ වෙන්නේ ඉස්සල් ලෝකෙ තිබුණේ නැහැ. හැම කෙනාටම තිබුණේ මේ සමාධිය ලබා ගැනීම අපහසුතාවය ලබාගත් හැම කෙනාම ඒක පුද්ගලික බුද්ධියට සින්න කරගත්තා. නැත්නම් මේක මගේ ලාභයක් කරගත්තා. ඒ නිසා සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න අත්ති දිට්ඨි සක්කාය දිට්ඨි වැඩෙන්න පටන් ගත්තා. සමාධිය වැඩෙන්න වැඩෙන්න මාන්නේ වැඩි වෙන්න පටන් ගත්තා. සමාධිය වැඩෙන්න වැඩෙන්න තව තවත් සමාධිය ලබා ගන්න තණ්හා ඇති වෙන්න පටන් අරගත්තා. ඉතින් ඒ නිසා ඒ ඇත්තෝ ඒ සමාධිය ලබාගත් සමාධිය නිසාම පිරිහීමකට ලක් වෙනවා මේ ආත්මේ හෝ ඊගාවිස ආත්මිකට ආය භවයේ කැරකෙන්න ගන්න. දැන් සර්වචන්නාංශයට මේ ගහේ හරපද්ධතිය වගේ පෙන්වන්න ඕනේ. මේ ලබාගත් සමාධිය ඇත්තටම කියනවා නම් මේ ගත කරන චිත්තක්ෂණයේ සුවසේ ගත කිරීමට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමන්ගේ අධිකාරී ශක්තිය අර තියෙන චිත්ත ධම්ම සුඛ වේදනා පිණිස පවත් ගන්න පුළුවන්. ඒ නැත්නම් මේ සමාධිය තවදුරටත් වශී කරගෙන එහෙම නැත්නම් කියනවනම් මේ රූප ධ්‍යාන සමාධියක් කියලා එකක් තිබුණා ඒක අරූප ධ්‍යාන සමාධි බවට පත් කරගෙන තවත් ඒක සූක්ෂම බවට පත් කරගෙන ඒක වශී කරගෙන ඥාන දර්ශන ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. සප්පබහත චිත්තේ කියලා කියන හොඳ ප්‍රභාසර හිතකින් දිබ්බචක් විඥාන ලබා ගන්න පුළුවන්. එතකොට ඒකට බුදුහාමුදුරපවා උත්තරී මනස ධර්ම කියලා කියනවා. මිනිස්සෙකුට ලබා ගන්න බැරි manussත්වයේ ඉක්මලගිය එකක්. මේ දෙකේදිම මේ යෝගාවචරයට අර කියන අනතුරු වෙන්න ඉඩ තියෙනවා. මට විතරයි මේක තියෙන්නේ. අනික් අයට නෑ. මේ ලබාගත් රූප ධානය හෝ අරූප ධානය හෝ එතන මේ වර්තමානයේ ධානයට සමවැදෙ ලබා ගන්නා වූ මේ ප්‍රීති සුඛ ආදී වර්තමාන ජීවිතයේ තියෙන ditta ධම්ම සුඛය හෝ මේ ඥාන දර්ශන ප්‍රතිලාභය මම ඒක මගේ ඒක මගේ ආත්මය කියලා අර පටලවන ගන්න ප්‍රපංච කරන ධර්ම වලට තණ්හාමාන දිට්ඨට වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ යෝගාවචරයා එහෙම මට මේ සමාජයක් ඇති වුණොත් ඒකෙන් තණ්හා මාන දිත්‍ය ඇති වෙන්න තියනවා කියලා සමාජයට බීජිකාවක් ඇති කර ගන්නටත් නරකයි. එහෙම යෝගාචර මම සමහරලාට දකිනවා යම් හේකින් භාවනා කරනකොට එයාට හිතුනොත් මේක මේ යන විදිහට නම් මගේ හිත සමාජයට යන්නේ. මේ සමතේ වෙන්න ඇති කියලා එයා ඒක කඩා ගන්න උත්සාහ කරනවා. මට සමතේ පා මට විපස්සනා ඕනේ. මට ඕනේ කරලා තියෙන ඇති හැටිය දකින්නයි මේ සමතේට බය වෙනවා. මොකද මේ සමතය මාන්න ඇති කරයි කියලා හිතලා. මේ සමතය මට කෙලෙස් ඇති කරයි කියලා හිතලා. ඉතින් ඒ පීතිකාවක් ඇති කරගන්නත් නෙවෙයි ਸਰවචනාංශ මේ මහාතාරෝපම සූත්‍රය දේශනා කරන්නේ සමාධියකුත් ඇති කරගෙන සමාපත්තියකුත් ඇති කරගෙන ඉක්මවණ එක. ඒක ඉක්මවණ එක. ඉතින් ඒකට තමයි අපි ඊයේ අර සමාධි භාවනා සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ. ඒකදී ਸਰවචන්සේ සඳහන් කරනවා සමාධියක් තියෙන කෙනාට ඒ ගමනේ යනකොට පාරවල් හතරක් පෑදෙනවා. ඒ පාරවල් හතරෙන් පළවෙනි එක තමයි හිත කරදරයක්, දුකක්, පීඩාවක් ආපු වෙලාවට ඒ සමාධියට සමවැදිලා ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ මාළුවෙක් ශීශයට තරණය කරනවා වගේ අපහසු දුෂ්කරතාවයේදී හිත අකුලගෙන ඇතුළේ තියාගෙන ඒක ඉක්මවන්න පුළුවන් පහසුකමක් ලබා ගන්න පුළුවන්. ඒකට කියනවා ධිට්ඨ ධම්ම සුඛය මෙලෝ වශයෙන්ම ලබන සුඛය. දෙක තමයි ඒ සපභාස සිත හිතක් ආලෝක සංඥා වඩලා මේ ඊ අපි කතා කරපු විදිහට රූප ආරෝප ධානා අෂ්ට සමාපatti එහෙම නැත්නම් ඒ කසින අටම අෂ්ට සමාපත්තියට දාලා ඒක හොඳට වශී කරගෙන ඊට පස්සේ අර කියන දීප චක්කු ඥාන වගේ ලබා ගන්නත් පුළුවන් ඒකත් ඒකට කියනවා සාසන අලංකාරයක් කියලා චිත්තාලංකාරය පිණිස භාවනා කරන කෙනෙකුට ලැබිච්ච විභූෂණයක් ඒක චිත්තාලංකාර වෙනස පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම පාවිච්චි කරපු ස්වාමීන් වහන්සේලා තමයි ඒ ඉදි ප්‍රාතිහාර වලට ප්‍රධාන තැන ලබාගත්ත මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ නැත්නම් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් චක්කුපා මේ මේ චූර්ල පන්තක ස්වාමීන් වහන්සේලා පුදුමාකාර මේ ශාසනයේ ඒ සූරකම් හුරුබෝටිකම් දක්ෂකම් පෑවා. ඒකට සර්වචන් සඳහන් කරේ චිත්තාලංකාරයේ පිස මේ සමාධිය වඩනවා. ඒ දෙවෙනි පාරයි. ඊට පස්සේ මේ යෝගාවචරය මේ තාම <coughs> ditthi dhamma rasen සුඛේ ලැබුවට එහෙම නැත්නම් මේ චිත්තාලංකාරයේ පිණිස ඉබ්බජක්කු ඥානෙ ලැබුවට සර්වඥාන්සේ සඳහන් කරන වගේ කෙලෙස් කැපීමක් නම් වෙන්නේ <coughs> කෙලෙස් වලට මුහුණ දෙන්නෙත් නැහැ කෙලෙස් එනකොට ධානයට පලියට යටත් පලියකට අරසා වෙලා ඉන්නා වගේ ඉබි කට්ටට යට වෙලා ඉන්නා වගේ ධානයට හැංගිලා ඉන්නවා කෙලස් කැපීමක් වෙන්නේ නිසා ශාසනය වශයෙන් මේ ලැබිච්ච ධානයෙන් වැඩගැනිල්ලක් වෙන්න ඒක යතුරු දාලා කබඩයක් ඇතුළේ තියලා තියෙනවා. අරසා වෙනවා. අරසා වුණාට ඒක වැඩගැනින්නේ එහෙම කරන්නේ නැතුව ආයුධයක් තියෙන්නේ වැඩගණ්ඩයි කියලා ඒකෙන් වැඩ ගන්න ක්‍රම දෙක තමයි මේ ජීවිතයේදීම තමන් ළඟ තියෙන ඒ අනුසය කෙලෙස් එහෙම නැත්නම් తాවකාලික යට කරපු මතු කරගත් යට කරගත්ත මේ පරිඋත්ථාන කෙලෙස් වලට ආඩ්‍ය වෙලා සීල ශික්ෂාවෙන් ආඩ්‍ය වෙලා සමාධි ශික්ෂාවෙන් ආඩ්‍ය වෙලා ඒකට මූණ දෙන වැඩ පිළිවෙල තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඉතින් මේ සමාධිය පාවිච්චි කරන්න පුළුවන් අන්න ඒ වගේ කෙලස් කැපීම සඳහා. ඒකට බුදුරජාණන් වහන්සේ සල්ලේක ප්‍රතිපදාව කියලා සඳහන් කරලා තියෙනවා. සල්ලේ කියලා කියන්නේ කෙලස් වලට මතුවෙන්න ඇරලා සාමාන්‍ය ජීවිතය ගත කරන කෙලෙස් මතුවෙන්න ඇරලා කෙලෙස් වලට බය වෙන්නෙත් නැහැ. ඒ තමන් ළඟ තියෙන සීල ශික්ෂාවෙන්, සමාධි ශික්ෂාවෙන්, විපස්සනාවෙන් ඒ කෙලෙස් ඉක්මවනවා. ඒ කෙලෙස් යටපත් යටපත් කරනවා විතරක් නෙවෙයි කෙලෙස් කපලා දානවා. අන්න ඒ විදිහට සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේ හින කාතබ්බං ආමිෂත්ථාය ලෝලතා කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගාතපදයක් හොයලා දාලා තිනවා අපේ යෝගාශ්‍රම සංස්ථා විවස්ථාවට. සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන බික්කුණා. මේ සල්ලේක ප්‍රතිපදාව අත්‍යන්ත වශයෙන් ගරු කරන ප්‍රමාද භික්ෂුව කටයුතු කළ ආකාරය ගැන සර්වචාන්සේ සඳහන් කරලා තිනවා කප්පියේ හින කාටබ්බා ආර්මි සත්තාය ලෝලතායි. ඒ භික්ෂුවට කැප දේවල් තියෙනවනේ. ඒ භික්ෂුවට දායකයන් විසින් පූජා කරන සිවුරු කැපයි. පාංශ කුලෙන් ලබා ගන්න සිවුර කැපයි. පින්ඳ පාතෙන් ලැබෙන ආහාර ටික කැපයි. එහෙම නැත්නම් දායකකෙන්න කියලා බෙදලා දෙන දාහනෙ කැපයි. ඒ වගේම කවුරු හරි ඇවිල්ලා මෙන්න මෙතන වැඩ ඉන්නේ කියලා සීනාසනක් පූජා කරොත් කැපයි. එහෙම නැත්නම් බෙහෙත් පිළිකර කැපසරු ක්‍රමෙන් ලබා ගත්තම කැපයි. ඉතින් ඒ සල්ලේඛය ගරු කරන භික්ෂුව ඒ කැපව ලැබෙන දෙයටවත් ආශා කරන්නේ නැහැ. කැපසරුක්කමේට ලැබෙන සිව්පසේටවත් මම මාගේ කියා ගන්න යන්නේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරා Taman ගමන ගියා. එහෙම නැතුව අකැප වස්තු හොයන්න යන්නෙත් නැහැ. කැප වශයෙන් ලැබිච්ච දෙයට ගෞරව යටපත් වෙන්නෙත් නැහැ. ඒක ආඩම්බරයට ගන්නෙත් නැහැ. ඒ නිසා මේ සල්ලේක ප්‍රතිපදාව කියලා කියන්නේ ඒ පුරුම ස්වාමීන් වහන්සේගේ උපමාවකට කියනවා නම් කෙලින්ම යුද පිටියට ගිය සෙබලෙක් වගේ එයා බංකර් එකේ නැත්තම් බැරක්කේ ඉන්න මොබිලයිස් වෙච්චි නැති සෙබලෙක් වගේ නෙවෙයි කෙලින්ම ඉන්න යුද පිටියේ එයා දන්නවා හතුරත් එක්ක මුණට මුණ දාලා හටන තියෙන්නේ හතුරා ඉස්සරහට මම පරාදයි මං ඉස්සරහට හතුර පරාදයි ඒක නිසා එයා ලෙලවගත්ත කඩුවක් සහිතව යුද්ධයට යන්නේ කාගෙවත් අරසාවක් ඇතුව නෙවෙයි. Tamanne අතුරකින් කිසිම අරසාවක් නොලැබෙන බව දන්නවා. අන්‍ය වගේ යුදට වන් නැතකොසේ කෙලස් භූමියට බහැපගත්ත යෝගාවචරයා සමාධියෙන්වත් අරසාවක් අපේක්ෂා කරන්නේ ඊට තම සුඛයක් කරගෙන තටු පුරවන හැංගිලා ඉන්න තැනක් නෑ යුදෙකට ගියාට පස්සේ අන්න ඒ වගේ තමයි ඒකේනා සති සම්පජාඤ්ඤයට පෙළඹෙන්නේ වෙත පැමිණෙන සියල්ලට තමන් වෙත පැමිණෙන සියලු අරමුණු වලට අප්‍රමාදීව කටයුතු කරනවා. ඉතින් ඒකට සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ ලැබිච්ච සමාධිය සති සම්පජඤ්ඤය පිණිස පාවිච්චි කරන්න පුළුවන්. අර වගේ ධිට්ඨ ධම්ම සොකේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඥාන දර්ශන වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙකම අපි කියනවා සමතේට බර. සපයට බර. සුඛයට බරව පාවිච්චි කරනවා. නමුත් ඒක ක්‍රියාවත් කරන වැඩ පිළිවෙල තමයි මේ ඇතිවෙච්ච සමාධිය නැවත සති සම්පජාඤ්ඤය පිළිස පාවිච්චි කරනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍ය ධර්ම ප්‍රවාහයේ හැටියට සති සම්පජාඤ්ඤය නිසයි සමාධිය ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඒ ලැබිච්ච සමාධිය සුඛය පිණිස පාවිච්චි කරනවා කියන එක තමයි තර්කයට අනුව යන්නේ නැත්නම් රීකිය ක්‍රමෙට තේරෙන්නේ. නම සර්වචාන්සේ සඳහන් කරලා තිනවා සති සම්පජාඤ්ඤය හරහා උපයපු සමාධිය නැවත ආයෝජනය කරලා ආයෙත් සති සම්පජාඤ්ඤය වර්ණ කරනවා. සති සම්පජාඤ්ඤය රේන්ෆෝස් කරනවා. සති සම්පජාඤ්ඤය තවත් බලවත් කරනවා. මෙන්න මේක තමයි යෝගාවචරය දවසින් දවස දවසින් දවස යෝග ජීවිතයේ සූර වෙනවයි කියලා කියන්නේ. යෝග ජීවිතයේ හුරුබූටි වෙනවයි කියලා කියන්නේ. ලැබිච්ච සතිය සති බලයක් පාඩපත් කරන්න උත්සාහ කරනවා. සති සම්බොජ්ජංගයක් පාඩපත් කරන්න උත්සාහ කරනවා. සති අංගේ පාඩපත් කරන්න උත්සාහ කරනවා. එයා එතකොටත් සති ඉන්ද්‍රිය සති බලය බවට පත් කරගන්න. නමුත් දන්නවා මේ සතිය මේට වැඩිය බලවත් කරන්න පුළුවන්. මේට වැඩිය කසකවා ගන්න පුළුවන්. ඒ කසකවා ගැනීමට සතිය සමාධිය නැති එක්කනට බෑ. සමාධිය තියෙන කෙනා දැන් මේ ඇතිවෙච්ච සතිය ගැන සතුටටපත් වෙන්නේ තව බලවත් සතියක් ඇති කරගන්න ඕනේ කියලා සති බලය සති සම්බොජ්ජංගය පාඩපත් කරනවා. ඉතින් ඒකට කියනවා මේ අත්තිබික්කවේ සමාධි භාවනා අති සම්පජඤ්ඤාය සංවත්තති කිය. සති සම්පජඤ්ඤේ පිණිස මේ සමාධිය ආයෝජනය කරනවා. ඉතින් මේක මේ හොඳ බිස්නස් දන්න මිනිස්සේ අනික් කට්ටිය බය වුණාට එයා බය නැතුව Taman අතේ තියෙන සල්ලි දාලා මේ බිස්නස් එක හරියට හරියන බව දන්නවා. අනතුරුදායක තත්ත්වයට තේදී ආයෝජනයක් කරලා අවස්ථාවේ හැටියට වෙනද පොළේ උපරිම ලාභය ලබා ගන්න කෙනෙක් වගේ ලැබිච්ච සමාධිය සැපපිනිස ධිටතම සුඛ වෙනස පාවිච්චි කරනවා නෙවෙයි ඒ සමාධිය නැවතත් සති සම්පජඤ්ඤයට ආයෝජනය කරනවා උදාහරණයක් වශයෙන් කියනවා අපි පරියන්ක භාවනාවක් ගත්තා සක්මන් භාවනාවක් ගත්තා අපි සක්මන් භාවනාවේදී මේකට ගොඩක් නිදර්ශන කරුණු තියෙනවා සක්මන් භාවනාවේදී අපිට තේරෙනවා මේ කෙලවරට යන්නේ ඉස්සලා හැල්මේ සක්මන් කරගෙන යනකොට හොඳට සමාධිය තියෙනවා. හැරෙන්න යනකොට කැඩෙනවා. මොකද අර ඉරියාපතේ කැඩෙනවනේ. මේ එක හැල්මේ ටිකට ඇවිදගෙන යනකොට සමාධිය තියෙනවා. ඉරියාපතේ මාරු වෙනවනේ හැරෙනකොට ගිහිල්ලා අනිත් පැත්ත හැරෙනකොට කැඩෙනවා. ඉතින් අන්නේ එකට සමාධියට කැමති එක්කන අර දිගටම සක්මන් කර කර කර යන්න තියෙනවා නම් කැමති. එයා හැරෙන්න තියෙන එක අනවශ්‍ය කරදරයක්. අර ඇතිච්ච සමාධිය බාධා වීමක් කියලා හිතනවා. ඉතින් නිසා සාමාන්‍ය සක්මන් හදනකොට කියනවා සමාධියට කැමති එකන දිග සක්මන් හදනවා. සාපම් සක්මන් පිට සක්මන් මළුව කෙටිනම් ඒකදී සමාධිය නෙවෙයි ඇති වෙන්නේ වීර්යය. මොකද හැරෙන ප්‍රමාණය වැඩි, ඇවිදින ප්‍රමාණයට සාපේක්ෂව ඒ නිසා මධ්‍යම ප්‍රමාණයට සක්මන හදනකොට කියනවා සාමාන්‍ය අඩි 45ක් විතර වගේ 60ක් විතර සාමාන්‍ය කියනවා. 61 90ක් විතර වෙච්චාම ඒකට කියනවා සමාධියට බරයි කියලා සාකන. අඩි 20 වෙනකොට සමාධිය එනවා අඩුයි, වීර්ය වෙනවා වැඩි. නිසා මේ සක්මන් පෙතේ දිගපල්ල සාමාන්‍ය භෞතික විද්‍යාව හැටියට කියනවා. දිග සක්මන එක දිගට ගමන් කරන සමාධිය වැඩිනවා, ළඟ ළඟ හැරෙනකොට වීර්ය වැඩෙන්නේ සමාධිය කැඩෙනවා කියලා. ඉතින් මෙන්න මේ අදහසේදී යෝගාවචරය සක්මන් කරගෙන යනකොට ඉස්සරහට එන හැරෙන්න වෙන එක බාධාවක් වශයෙන් සලකන්නේ සමාජීර තියෙන තැදි කැමැත්ත නිසා. නමුත් සරුවචන් වහන්සේනේ අපට කියන්නේ සක්මන් කරනකොට සමාධිය හදන්නත් ඕන ඊට පස්සේ ඒක හැරෙනකොට අර ගිනිච්ච සමාධිය කඩා ගන්න නැතුව අර ගිනිච්ච සතිය කඩා ගන්න නැතුව හැරෙන්නත් ඕන. ඒ කියන්නේ මේ සතිය මේ සමාධිය අපි වඩන එක විවිධ බාධක ධර්ම මැද විවිධ දුෂ්කරතා මැදදී අර්ශකෙරීමේ ශක්තිය හරහා තමයි සති සම්පජඤ්ඤය වැඩෙන්නේ. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය සක්මණ කෙලවරට යනකොට දැනගන්නවා දැන් ඔන්න මං හදාගෙන තියාගෙන ඉන්න ශක්තිය කැඩෙන්න ඉඩ තියෙනවා දැන්. අඩු වෙන්න ඉඩ තියෙනවා. මං හදාගෙන තියෙන තනවාඩාන යන සමාධියත් කැඩෙන්න අඩු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක බුදුහාමුදුර අපිට දීලා තියෙන අභ්‍යාසයක් නේ. ඒ නිසා බලනවා උත්සාහ කරලා මේ ඉරියව්වේ ගිහිල්ලා එවිදින ඉරියව්වේ ඉඳලා හැරෙන ඉරියව්වට ඉරියාපතේ මාරු වෙනකොට මේ සතියේ නොකැඩෙන්න මේ ජීන එකලස මේ සමාධියේ නොකැඩෙන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ සඳහා ලොකු ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු වචන තමයි දැන් මෙතන කැඩෙන තැනක් බව දැනගෙන සූදානම් වෙලා යන්න. හරියට අපි නිරෝගී තැනක ඉඳලා ලෙඩ තියෙන තැනට යනකොට අපි එන්නතක් අරගෙන යනවා. ඒ තියෙන ලෙඩේට ආසාදනයක් ඇති නොවෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා ඒ එන්නත ශරීරයේ තියෙන තාකල් ප්‍රතිදේ හැදිලා ඒකෙන් ප්‍රතිශක්තියක් ආපු නිසා විස බීජ සායන ප්‍රමාණය කාලට ලෙඩ වෙන්නේ නැහැ කියලා. අන්න වගේ මේ යෝගාවචරය සමාධිය කැඩේ සතිය කැඩේ කියලා බය වෙනවා වෙනුවට එවැනි අභියෝගතා අවස්ථාවලට සූදානම් ශරීරයෙන් ඉදිරියට යනවයි කියලා කියන්නේ සෙල්ලක්කාර වැඩක්. ඒක ටිකක් සම්ප්‍රදාය කඩාගෙන යන එකක්. එතනදී පෙන්වන්න පුළුවන් එයා මේ ගත්ත සමාධිය සති සම්පජඤ්ඤය වැඩි වීම සඳහා ආයෝජනයක් කරනවා කියන්නේ. ඒක නිසා කියන්න පුළුවන් මේ එක ඉරියව්වේ යනකොට ඒකේ තියෙන වම දකුණ බලාගෙන හෝ නැත්නම් පරියන්කේ ඉන්නකොට ආස්වාස් ප්‍රසවාසය බලාගෙන හෝ එක දිගට අනේක අපි తాවකාලික වර්ණකොත් ඒක තමයි සතිය කියන්නේ කියලා. දැන් මේ පරියංකේ ආස්වාද ප්‍රසවාස බලානින් ඉන්නකොට එක පාට සද්දයක් ඇහෙනකොට අන්න අරමුණ මාරු වෙනවා. සක්මන් කරන එක හැල්මේ ගිහිල්ලා හැරෙනකොට ඔන්න ඉරියාපතේ මාරු වෙනවා. අන්නේ වෙලාවේදී අර තිබිච්ච தত্ত্বයෙන් ගොඩාක් පිරෙහෙන්නේ නැතුව හැකි තාක් දුරට ඒ තිබිච්ච සතිය පරියංකේදී නම් ආනපානින් කැඩලා සද්දයකට යනකොට හිත සම්පූර්ණයෙන් කඩා ගන්න නැතුව බලන්න ඕන උත්සාහ කරලා ඒ සද්දේ ඇහෙද්දිත් මට සතිය පොඩ්ඩක් තියනවාද කියලා බලන්න බැරිද? ආනපාන තියනවාද කියලා බලන්න බැරිද? ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන්න බැරිද කියලා අර සද්දේ ඇතුණයි කියලා සද්දෙත් එක්ක රණ්ඩු කරගෙන බැනවැද ගන්න හදනවා වෙනුවට ඒ සද්දේ තියෙද්දිම සතිය තියනවාද සමාධිය තියනවාද ඉරියව්වට යන්න පුළුවන්ද කියලා බලනවා නම් ඒකෙදී කියන්නේ ඉරියාපත සංදීයේදී සූර වෙනවා කියන්නේ. ඉරියාපත සංදියට සූදානමින් යනවා කියලා. අන්නේ ඉරියාවක ඉන්නකොට තියෙන සතිය නම් ඉරියාපත සංදියේදී ඇති වෙන මේ සූරකමට සම්පජඤ්ඤය කියලා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. ඉරියාවකෙන් ඉරියාවකට මාරුන. අරමුණෙන් අරමුණට මාරු වෙනකොට ඉතින් ඉස්සල්ලා අපි ඒකාකාර ඉරියාවක ඒකාකාර අරමුණක සමත සමාධිය වගේ වඩලා ඒක විපස්සනා කරනවා වගේ කියලා කියන්නේ ඒකට ස්වභාවයෙන්ම තුන බාධා ආවට පස්සේ ඒකට ඉසాత වෙනගෙන අනියප්පේ කියලා අඬනවා වෙනුවට අච්චරම බැරි වුණත් යම් ප්‍රමාණයකට මේක සත්‍ය පවත්වන්න බැරිද? අර තියෙන සතිය ටිකක් හරි බේර ගන්න බැරිද කියලා සූරකමක්, දක්ෂකමක්, පුරුබුහුටිකමක් තියෙනවා නම් ඇත්තට මේක තියෙන හැම කෙනාගාම තියෙනවා. මෙන්න මේ අත්දැක බැලීමට කියනවා සතිය සම්පජඤ්ඤයක් වඩපත් කිරීම කියලා. මේකට තමයි ඥානය කියලා කියන්නේ. ඒ වගේම සක්මණේ හැල්මේ යන ගමන් සතිය තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයක් දන්නවා. එතන සමාධියක් තියෙනවා. එයා බය වෙලා හැරෙන්නේ නැතුව දිගටම යන්න හදන වෙනුවට මේ සක්මන කෙලවරදී හැරෙනකොට ගෙනිච්ච සතිය සමාධිය කඩා ගන්න නැතුව නැත්නම් 100ක්ම බිඳ ගන්න නැතුව යම් ප්‍රමාණයකට සත්‍ය සම්පජාන්‍ය රකින්න උත්සාහ කරන සතිය සමාධිය ඉරියව්ව රකින්න උත්සාහ කරන සම්පජාන්‍ය කියන්නේ. ඒකට කියනවා ඉරියාපත සංදීයේදී සූර වෙන හැටි. මේක තමයි අපේ ජීවිතයේ තියෙන විවිධාංගීකරණයේදී মালටිටාස්කින් වලට පුරුදු කරන හැටි. එහෙම නැත්නම් අපිට ජීවිතයේ තියෙන අභියෝගවලදී සතිය 100 100ක්ම කැඩෙන්න දෙන්නෙත් නැහැ. හැබැයි තිබුණ විදිහටම රැකෙන්නෙත් නැහැ. මෙන්න මෙතෙන්දී කොච්චරක් බේරගන්න පුළුවන්ද කියන දේ එන්න යම් ප්‍රමාණයක් යාට ඒ වෙනකොට සතිය තියෙනවා. යම් ප්‍රමාණයක් ඒ වෙනකොට සමාධිය තියෙනවා. යම් ප්‍රමාණයක් යා ඉරියව්ව හුරු කරගන්න තියෙනවා. ඊට පස්සේ ස්වභාවයෙන් මතුවෙන යම්ම හෝ අභියෝගයකදී මම ඔක්කොම කැඩුනා කියලා හිතරක් කරගෙන පශ්චාත්තාප වෙනව විනුවට යම් ප්‍රමාණයක් මේක අරසා කරන්න පුළුවන්ද කියලා අභියෝගශීලීව විප්ලවකාරීව ඒක දිහා බලන්න යන කෙනාට විතරයි කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ. අනේ කොහොමද මතක තියාගන්න මේ අභියෝගයක් ඉදිරිපිට ඒකට දක්වන සූර භාවය හරහා විතරමයි කෙලස් කැපෙන්නේ. අභියෝගයට හැංගිලා ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ රැකගෙන හිටියට කෙලස් කැපීමක් වෙන්නේ. ඒ නිසා බුදුචාන් වහන්සේ සඳහන් කරනවා ධ්‍යාන සමාපත්තියක රූප ධ්‍යාන වේවා රූප ධ්‍යාන වේවා. ඒකට මේ යෝගාවචරය කියනවනම් මම මේ Brahmacharya රකින්නවා මම මේ හරපද්ධතියක් හොයනවා මම කෙලස් කපනවායි කියලා උන්නට කෙලස් කපනවා කියන නම්බුණ ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙත පැමිණෙන දුකට මූණ දීමට යම් ප්‍රමාණයක සතියක් යම් ප්‍රමාණික සමාධියක් යම් ප්‍රමාණයක මේ ඉරියාපතය පාවිච්චි කිරීමක් දන්න කෙනා ඒ වෙනකොට උපේලා තියෙන මේ ටික කැප කරලා තමයි ඊට වැඩිය බලවත් වූ සතියක් ඊට වැඩිය බලවත් වූ සමාධියක් ඊට වැඩිය බලවත් විදියට ඉරියාපත සංජීවකදී කටයුතු කරන්න පුරුදු වෙන්නේ අන්න ඒ අභියෝගයේදී පමණයි කෙලස් කැපීම සිදු වෙන්නේ ඒ නිසා කෙලස් කැපෙන හැම වෙලාවකම ඒ යෝගාවචරයට තේරෙනවා තමන්ගේ රුචි අරුචිකමට පොඩ්ඩක් පහර වදිනවා. අපි මෙතෙක්කත් කරගෙන කියන පෞරුෂත්වයට පොඩ්ඩක් පහර වදිනවා. අපි තියෙන කර්ම ශක්ති එනවා එළියට. තෝ කඤ්ඤම් මරඤ්ඤම් කියාගෙන වද දීගෙන නින්දාරපත් කරගෙන වේදනා කරගෙන එනවා. ආන්නේ එන වෙලාවේදී පසෙන් පතර දුවනවා වෙනුවට මේ එන කර්මයේදී මේ එන දුෂ්කරතාවේදී අලුතෙන් කර්ම රැස් කරන්න යන්න එපා මේ කර්මෙට දොස් කියලා. කර්මෙත් එක හිත නරක කරගෙන. මට කොච්චරක් මේක දරාගෙන ඉන්න පුළුවන්ද? මට කොච්චරක් මේක විනිවිදින්න පුළුවන්ද? මට කොච්චරක් මේ විවිධ දුෂ්කරතා යටතේදී සති සම්පජාඤ්ඤය රකින්න පුළුවන්ද කියලා බලන කෙනාගේ ඒ සමාධියේ තියෙන ධිට්ඨ ධම්ම සුඛයට වැඩිය සති සම්පජාඤ්ඤය දෙක වර්ණගෙන ගතියි. සති සම්පජඤ්ඤ දෙක මම පාවිච්චි කරන වචනේ තමයි විවිධාංගීකරණය වෙන එක. එන්න පටන් ගන්නවා. මේක මේ විස්තර කරනකොට නම් ගොඩක් වචන අවශ්‍ය වෙනවා. නමුත් මේ සිංහලයේ වචනයක් කියනවා පැමිණි දුක් පැනිරහයි කියලා. අපි ළඟට දුකක් එන්නේ අපි නිවන් දක්කන්නයි. ඒ එන දුක මගාරවන්න හදනවා නම් ඒක සාසන විලෝමයක් නෙවෙයි. නමුත් ඒක මේ සමාධි සුඛය සුඛයේ යම් ප්‍රමාණ නැත කරන්න පුළුවන් නැත කළ යුතු වෙලාවලුත් තියෙනවා. නමුත් එතෙන්දී කෙලස් කැපෙන්නේ නැති බව තේරුම් ගන්න. කෙලස් කැපෙනවා නම් Tamanට ආපු කර්මය නැත්නම් Tamanට ආපු අස්වාභාවික චෝදනාව. එහෙම නැත්නම් චිත්ත පීඩාවක්. එහෙම නැත්නම් මොකක් හරි නොමනා දෙයක්. ආවට පස්සේ 100 100ක්ම සතිය පවත්වන්න බැරි වුණාට ඒක හරහා විනිවිදලා විපස්සනා කරලා යම් ප්‍රමාණයක සතියක් මට මේ සිද්ධියේදී මුල දැක ගන්න පුළුවන් වුණා මේකේ මැදදී මම සම්පූර්ණ විනාශ වෙන මට්ටමට ගියා නමුත් අගට යනකොට මට ආයෙ හුස්ම ගන්න මට්ටමට පුළුවන් වුණා කියලා තනන් වෙත පැමිණෙන වේදනාවක හටගැන්ම දකින්න. අපි කියමු දුක් වේදනාවක් නේද? හටගැන්ම දකින්නකොට ඒකට නදකින්න පතන් කියලා චිත්ත පීඩ ඇති කර ගන්නව වෙනුවට මම ඉල්ලලා නෙවෙයි මේ කාවේ. ඒක කර්මානුරූප වෙනදී මම බලනවා ඒක තියෙද්දි මගේ සතිය යම් ප්‍රමාණයකට ගැට ගහ ගන්න පුළුවන්ද කියලා. යම් ප්‍රමාණයකට සමාධියකට ගහ ගන්න පුළුවන්. නැත්නම් යම් ප්‍රමාණයකට අඩු ගන්න ඉරියව්වවත් ඉන්න පුළුවන්ද කියලා. ඒ දුකේදී මේ දුක දැන් එන්නේ වැඩෙනවා. අර පැමිණෙනකොටම අපි මූණ පැංගිරි ඇහැට පැංගිරි වීති කරා වගේ අපි පස්ස ගහන එක පාරට. දැන් දුකේ ඉන්නකොට මේක ක්‍රමයෙන් අපි කොච්චර වීර්ය කරා කොච්චර සතිය තියුණා කොච්චර ඉවසීමේ ශක්තියද මේක වැඩි වැඩි වැඩි වැඩි එනකොට මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ශක්තිය තමයි තපස කියලා කියන්නේ භ්‍රමචර්ය කියලා කියන්නේ සල්ලේකේ කියලා කියන්නේ කෙලස් කපනවා කියලා කියන්නේ. ඒ වෙලාවේදී අපි මේ පැන්ඩෝල් ගාණ්ඩයි එහෙම නැත්නම් ඇනස්තීෂියා ගාණ්ඩයි එහෙම නැත්නම් ඇනල්ජසික් බෙහෙත් ගගා තටම තටම භාවනා කරනවායි කියලා කියන්නේ උගුරට රබේ දෙන්නේ. නිසා වෙත පැමිණෙන දුකේදී මං කියන්නේ දුක ඉල්ලගෙන කණ්ඩේ කියලා. ඒක අත්ති කිලමට අනුയോഗයට යනවා. Taman වෙත පැමිණෙන දුකේදී වෙනද චෝදනා කර දැන් චෝදනා කරන්නේ නැත්තම්. එහෙම නැත්නම් මේක තමයි තපස කියන්නේ. මේ ලැබි අතේ තියෙන සමාධිය, අතේ තියෙන සතිය, අතේ තියෙන දේ මම මේ කැප කරලා මේක වැඩෙන්න හදනවා කියන ඒ යෝගාචර හොඳට තේරෙන්න පටන් ගන්නවා. වෙනද චෝදනා කරන මට්ටමේ වේදනා අද අභියෝගතා පරීක්ෂණයට ගන්නවා මිසක්කා. ඒකට කරාරින්න යන්නේත් නැහැ. ඒ විදිහට මොහොන දෙන්න දෙන්න දෙන්න අර ප්‍රතිශක්තිය වැඩෙනවා. ඊවසීමේ ශක්තිය වැඩෙන පටන් ගන්නවා. මෙන්න මේක විතරමයි යෝගාවචරණ තීරණේ Taman දැන් එලේ ඉක්මෝල හරපද්ධතියට යනවා කිය. මම කෙලින්ම ඒ මොකද අපේ පළවෙනියම අවබෝධ කළ යුතු සත්‍යය තමයි දුක්ඛ සත්‍යය. ඒ දුක්ඛ සත්‍යයටයි දැන් යන්නේ. ඉස්සර මම පුංචි වේදනාවට පුංචි හිරියරේට චෝදනා කරා. දැන් නැහැ. දැන් ඒක ගණන් ගන්න. ඊට ටිකක් ලොකු වේදනාවක් ආවත් චෝදනා නොකර පැමිණි දුක් පැණි කියලා. දරාගෙන ශක්තියට ගියාම එයාට තේරෙනවා මේ විනෝදාංශි. එනතම මේ එන දෙයට මුහුණ දීම හරහා එලේ විනි විනිවිදගෙන හරේ පැත්තට යනවා වගේ දුක්ඛ සත්‍ය පරිඥය ශක්තියට යනවා. හැම පැමිණෙන දුකක්ම විවසලා එහෙම නැත්නම් අපි කිව්වොත් එහෙම මරණාන්තික දුක දක්වා එන හැම දුකක්ම ඉවසීමේ ශක්තිය සතිය නැති කෙනාට නෑ සමාධිය නැති කෙනාට නෑ ධර්මයේ දන්නේ නැති කෙනාට නෑ සත්පුරුෂ ධර්ම අහලා නැති කෙනාට නෑ බය කෙනාට නෑ ඒකට හොඳ සතිය සමාධිය සත්පුරුෂයන් ඇසුර බණ අහලා සූදානතරයෙන් ගියොත් තාන තේරෙන පටන් අර ගන්නවා ගන්න ගන්න ප්‍රයත්නයේදී වේදනාවක් ඇති වෙන හැටි යන හොඳ කලකොල නැතුව විස්තරයක් කියන්න පුළුවන් ඒක උප ဋ ාණය වෙනවා එන්ටෙන්ටෙන්ට නැගලා යනවා නැගලේ අද්දි දන්නවා දැන් මේ මේ පිහිය කරන කකුලේ පෙත්ත පෙත්ත පෙත්ත පෙත්ත කපනවා. ඒත් Taman බලාගෙන ඉවසගෙන ඉන්නවා. මේ දුක වැඩි වෙනවා. දැන් හොඳටම ඉන්නලා බලහනවා වගේ. පෙත්ත පෙත්ත කපනවා වගේ. ඒ දුක දැනෙද්දී ඒක බලාන ඉඳලා කියන මේ Brahmacharya නේ මම මේ කරන්නේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට නෙවෙයිනේ. එහෙම නැත්නම් කාටද අඳුර පාලක් කියන්නත් නෙවෙයිනේ. ඒ නිසා මේ දුක පැමිණි දුක වෙත මූණ දීලා කටයුතු කරනකොට කාටවත් මාන්නයක් ඉන්නේ ඒක පිළිබඳ මාන්න වෙන්න නෑ ඕන ලැජ්ජ වෙන්නයි වෙන්නේ. මට වෙන්දට වැඩිය දුක් විඳන්න පුළුවන් කියලා අපිට අඬහර පාන්න බෑ. ඊට පස්සේ මට වරේ වැඩි වැඩියෙන් දුක් වරෙන් කියලා තණ්හාව කරන්නත් බෑ මේකට. ඒකට මේකේ මම ඇති වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ දුක මගාරවල ගන්න හැම දෙයකම තණ්හා මාන දිත්‍ය ඇති වුණාට මේ අතවැරද්දේ මේ දුකේ මේ අමනාපේ ඒකට මේ මූණ දෙන ගතිය ආවට පස්සේ ඒක ගැන සත් දැකලා සතුටු වෙන්න පුළුවන් උත්මේක ඉන්නවනම් බුදුහාමුදුරුවෝ විතරයි ඉන්නේ. අපි කිසිම නෑයෙකුට අපේ කිසිම දන්න අමාප්පෙකුට අපේ කිසිම ගුරුවරයෙකුට අපේ අදාහන කිසිම කෙනෙකුට ඒකේ රසය අත්දකින්න ඒකට කියන්නේ ඒක මහා මේ මරුමුස් වැඩක්. ඒක මේ අපිස් වැඩක්. මේ දුකට මේ සාදර වෙලා මේ දුකට කාගෙන යන්නේ කියලා සර්වචනාංශ ඉන්න කාලෙම සර්වචනාංශ හරියට බැනලා තියෙනවා. ඔබ වහන්සේට මේ ජීවිතේ සැප කියන එක තේරෙන්නේ නැති මිනිස්සෙක්. ගෝලයන්ට උගන්වන්නේ දුකට කාගෙන යන්න කියලානේ. ඒ නිසා මේ දුකම හොයන, නැස්චාර්තේම හොයන කෙනෙක් කියලා බුදුජානනාංශයට දොස් කියලා කියනවා. නැන්ස කියලා තියෙන ඉතින් මම දන්නේ ඒකට විරුද්ධ වෙන හැම වෙලාවෙම නම් අකුසල නම් සිද්ධ වෙන්නේ. මේක සතියේ දියුණුවක් නම්, සම්පජඤ්ඤයේ දියුණුවක් නම් ඒ යෝගාවචක තියෙන හැකියාව තමයි එන එන කරදරයක් හරහා නොසැලෙන මනසක් දුකේදී සැපේදී සැලෙන්නේ නැති මනසක් ඇති කරගන්න අපේ පන්නරේ වෙන්නේ කඩුව ගාන ගල වෙන්නේ උර ගල වෙන්නේ එදාට වැඩි දුකක් රසන්න පුළුවන්කම. ඒ දුක ඉවසන ගතිය සති සම්පජඤ්ඤයට සාපේක්ෂව සමාජ භාවනා පොතේ සරුවචනසේ සඳහන් කරනවා. දැක දැක දුක ඇති වෙනවා වේතනාව. දැක දැක දුක ස්ථාවර වෙනවා දැක දැක තුර ගෙවන් වෙනවා. මෙන්න මෙවැනි තත්යකදී දුක මේ හට ගන්නවා. ඊටසේ වැඩෙනවා. ඊට පස්සේ ආ බහැලා යනවා. අන්නේ වෙලාවේදී දුකේ බැස යෑම නිවනක් කියලා කියන්න දෙයක් නැහැ. දුක නැති කියලා සැපනේ. ඒ නිසා දුකේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ නිවන තමයි. මේ නිරෝධ සත්‍යයට යන්න ඉස්සලා දුක උත්සන්න වෙන්න ඕනේ. කන්දක් නැගිටින පල්ලමකී පල්ලම වැටෙන සෙල්ලමකී කියලා. අපිට කවදාකවත් මේ කන්දක් නැගින් නැතුව පල්ලමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් ඒක බුදුහාමතෝ මැජික් කාර්යයක් වෙන්නේ. එතෙන් බුදුසසුනේ අපිට මේ ආශිර්වාද ගන්නවා. බුදුසසුනේ ඒක නිවේ සඳහන් කරන්නේ පැමිණෙන දුක වෙනදාට වැඩිය ලොකු එකක් වෙනකන් ඉවසගෙන ඉන්න. ඊට පස්සේ ඒක ගෙවන් වෙන පැත්ත බලන්න. නිරෝධයේ පැත්ත බලන්න. ඒක තමයි තේරෙන්නේ යම් ප්‍රමාණයක් වින්දනම් ඒහා සමාන දුකක් වෙනවා. ඉතින් මේ මේක කවුරුක් මේක විකිනෙන බඩුවක් මේ නෙමෙයිම කිව්වට කවුරක්වත් දුක ගන්නේ දුක ගත්තට පස්සේ දැක් ලැබෙයි කිව්වට කවුරක්වත් ඒක විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒකට මේ හොරතල් වචන දෙකක් මම මම සාමාන්‍ය දැනුම අරගෙන තිනවා මහශීෂයාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. භාවනාවේදී බරපතල දුකක් ආවනම් ඒක එහා පැත්තේ වටිනා විපස්සනා ඥානයක් තියෙනවා කියන්නේ. දුක මගහැරියොත් විපස්සනා ඥානෙ මගහැරියොත්. ඒ නිසා හැම විපස්සනා ඥානයක්ම එන්නේ නොදි නොවිඳපු තරමේ දුකක් විඳලා ඉවර වෙලා. ඒක නිසා සූදානම් ශරීරයක් තියෙනවා නම් සති සම්පජඤ්ඤයක් තියෙනවා නම් සමාධි භාවනාව සමාධිය ආයෝජනය කරන්න දන්නවා නම් උද දුකක් තමයි ළඟට එනකොට කාගෙන Brahmacharya රැකගෙන ආතාව වීර්යයෙන් තපස කියලා කියන්නේ එයා දන්නවා ඒක යහපැත්ත කිසි කෙනෙක් නෑ නිතරම ජයක් ලැබෙන්නේ කියලා. එතකොට ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරලා උන්වහන්සේගේ බණ පොතේ කියනවා විපස්සනා වෙදී පැමිණෙන දුක සිටි දෙව්දුව ගෙට වැඩියා කියලා බාරගන්න. ඒ එන්නේ හොඳ සපක් දෙන්න. මේක පොට්ටපාද සූත්‍රයේදී සර්වචාන්සේ සඳහන් කරනවා. මහණෙනි අපි දැන් ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා අමුදොරන් අතහැරලා ඇවිල්ලා අරක බාන අතහැරලා ඇවිල්ලා රත්තරන් මිනිමුන් අතහැරලා ඇවිල්ලා මේ කයට හිත දැම්මම මේ කයේ මොනම දෙයක්වත් නැහැනේ මේකේ තියෙන්නේ මහා කරදර ගොඩක් නෙමෙයි ඉතින් ඒ නිසා මේ කයට හිත ගියයි කියලා සැපක් නෑ දරතයක් තමයි. පීරි ගෑමනක් තමයි. නමුත් ඒක සතුටක් විදියට බාරගනින්. ඒ මොකද කයට හිත ගියා කියලා කියන්නේ ලෝකයක් දුක් කරදර අයින් කරලානේ. සියලු දුක් කරදර අයින් කරලානේ කයට හිත යන්නේ. එතකොට ගමේ දොරේ දේවල් දොරවල් හරක බාන ප්‍රශ්න නෑනේ දැන්. තියෙනවා කරදරයක්. ඒ කයට සීමා වෙච්ච කරදරයක්. ඒ නිසා ඒ කයෙන් එන දරතය ප්‍රමෝදයක් විදියට පාර ගන්නයි කියලා. සති සම්පජඤ්ඤයක් විදිහට බාර ගන්න එක. සුඛයක් විදිහට බාර ගන්න එක. පස්සද්ධියක් විදිහට බාර ගන්න එක. ඊටයි යෝගාවචරය ඉරියව්දියා බලනකොට මේ ඉරියව්ව ක්‍රමෝදය ඇති කරන්නේ ඉරියව්වෙන් සැප සම්පත් දෙන නිසා නෙවෙයි. එයා දන්න මේ ඉරියව්වේ හිත පවත්ින තාක්කල් මගේ හිත අතීතය අනාගතේ නෙවෙයි. අතීත අනාගත කෙලෙස් වලින් අයින්. අයදාගේ මෙයාගේ කතාවකුත් නැහැ. මම එකයි තියෙන්නේ. ඒ නිසා අනුන්ගෙන් එන කෙලෙසුත් නැහැ. අතන මෙතනක් නෑ මේ කය සීමා කරගෙන තියෙන නිසා ලෝකයක් දුක් අතීත දුක් අනාගත දුක් අනුසම්බන්ධ දුක් අතන මෙතන සම්බන්ධ දුක් නෑ ඒ වුණොට කයේ දර්ථේ තියෙන. ඒ නිසා මේ කයේ දර්ථය කියලා කියන අර දුක් කන්දක් එවම් කරන්න ගත්ත වාංගුවක් වගේ. ඊට පස්සේ බුදු ජානන්සේ සඳහන් කරන කියනවා මේ කය ඉරියව බලා ඉන්නකොට ඒක තියෙන හුස්ම පොද පේනවා. ඒ වගේ මේ කයේ තියෙන පටවි ගතිය පේනවා. හුස්ම පොද කියලා කියන්නේ වායෝ ධාතුව. දැන් මේ හතර මහා ධාතුන්ගෙන් එන කරදර ඔක්කොම වෙනුවට ඉස්මතු වෙන එක ධාතුවක් දකින්නයි කියලා කියන්නේ. ඒක සැපක් නෑ. නමුත් හතර මහා ධාතුන්ගෙන් එන කරදර වෙනුවට එකක් හොඳයිනේ. ඒ නිසා වඩා හොඳට පේන්නේ ආස්වාද ප්‍රසආසේ නම් ඒකට සම්පූර්ණ හිත නිමග්න කරගන්න. ඒකට කයකින් එන ඔක්කොම දුක් වෙනකොට හුස්මේ දුක විතරයි තියෙන්නේ. හුස්මත් දුකක්. හුස්ම දැකීමත් දුකක්. ඒකේ උණුසුම් ගතියක් දුකක්. පීරිගෑමනක් දුකක්. නමුත් ඒ දුක ප්‍රමාණ කළ හැකියි. ඒ නිසා ඒ හුස්ම පිළිබඳව දැනෙනදී උණුසුම සිසිලස කම්පන චංචල ආඩම්බරෙන් කමඨාන් සුද්ධ කරනකොට කියන්න කියනවා මට ආශ්වාස කරනකොට මේ නාසිකාග්‍රේ පීඩි ගෑව වැටෙනවා ප්‍රශ්වාස කරනකොට උඩුතොලේ පීඩි ගෑවෙනවා වැටෙනවා ආශ්වාස කරනකොට ටිකක් සීතලයි ප්‍රශ්වාස කරනකොට උණුසුමයි කියලා ඒ අස්පනා අපිට පේන දේ පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන එක සපක් නිසා නෙවෙයි ඒකේ හිත තියෙන තාක්කල් අතීත අනාගත දුක් නැහැ. කය පිළිබඳ දුක් නැහැ. ගම රට පිළිබඳ දුක් නැහැ. තියෙනවා නම් තියෙන ආස්වාස පිළිබඳ දුක විතරයි කියලා ඒ ආස්වාසය පිළිබඳව වැඩි තෙදකින් කතා කරන්නේ ඒක සැපක් නිසා නෙවෙයි. නමුත් විශාල දුක්ඛන්දක් ඒව බවට තියෙන සාක්ෂියක් නිසා, අරමුණක් නිසා. ආලම්බනයක් නිසා, නිමිත්තක් නිසා. ඒක පිළිබඳව ආඩම්බරයෙන් කතා කරනවා නම් යාර තේරෙනවා මේ අප්‍රායෝගික මිනිස්සේ ඒ මතුවෙච්ච ආසස්වස්වාසේ හෝ කය ඉරියව් පිළිබඳ කතා කරන්නේ. එයා දන්නවා මේ කතා කිරීම නිසා කොච්චර දුක් ගෙවම් කරනවා. ඒ සියලු දුක් ගෙවම් කරන ගත්ත නිමිත්ත විතරයි මේක. ආරම්භණේ විතරයි ඒ ගැන සතුටින් කතා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දැන් මේ බලානිරු දුක, සීමිත දුක, ආසස්වස්වාසේ නැත්නම් ඉරියව්ව ක්‍රමයෙන් නැති වෙලා යනකොට මොකද වෙන්නේ? ගමේ රටේ දුකකුත් නැහැ. ආරණ්‍ය කියලා දුකකුත් නැහැ. කය කියලා දුකකුත් නැහැ. අර තිබිච්ච යන්තම් හෝ තිබුණ දුකත් ගෙවෙනකොට එයා ඒකට බය වුණොත් ඒක මේ අසරණ ගතියක ගත්තොත්, නීරස ගතියකට ගත්තොත්, කම්මැලිකම ගත්තොත් අර අච්චර මහන්සියක උපයලා ගත්ත දේ අයුනිසමනස් කාර්ය නිසා ආතතියක් වඩපත් කරගන්න. දුකක් බාටපත් කරනවා. ඒක අරිටත් වැඩිය සැපක් විදිහට පිටගන්න කියලා. ආන්නේ විදිහට එන්නේ එන්නේ එන්නේ මේ ගෙවෙන්නේ කෙලස්. යන්නේ ප්‍රතිපදාව ඉදිරියට කියලා. ඒ යෝගාවචරය පැමිණි දුක පැනිරාය කියාගෙන යන ගමන තේරුම් ගත්තොත් උන්දර Brahmacharya රකින්නයි කියන්නේ. ඒ කෙනාට කියන්න බුලා යා සල්ලේක ප්‍රතිපදාව දන්නවයි කියලා. එහෙම නැත්නම් මේ භාවනා කරන්නේ ලෙඩ රෝග සනීප කරන්නයි. මේ භාවනා කරන්නේ හිත සුව ඇති කරගන්නයි. කැසී පිසාව නැත කරන්නයි කියලා පටන් අරගත්තොත් ප්‍රතිඵල නොලැබෙන එක නෙවෙයි ප්‍රශ්නේ ඒ ප්‍රතිඵලය වටිනා සාරේතියෙදී මේ අසාරයක් භාවනා ප්‍රතිඵලයක් වඩපත් කරගත්තාම ඒ මනුස්සයා භාවනා නොකරන කෙනාට වඩා අපහසුටපත් වෙනවා බුදුජානනාංශය සඳහන් කරනවා අසාරේ ධාරමතිනෝ ධාරේ චාධාර දස්සිනෝ තේ ධාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා මේ ශාසනයේ සාරය මේකයි කියලා දැනගෙන ඒ සාරයට යන තරම් බය නිසා අතරමැදි හම්බෙන පුංචි පුංචි දේවල් අසාර දේවල් සාරය කියලා බාරගත්තොත් යාර කල්දාකවත් නිවනට ය아가න්න බැරි වෙනවා මේ ලාමක දේට කරන කැමැත්ත නිසා. ඒකට කියනවා අධිකුසලයේ තියෙද්දී ලාමක කුසලයට ගරු කිරීමට කියනවා භාවනා අරතිය කියලා. මේ භාවනා අරතිය නිසා භාවනා කරන කෙනාට ඉදිරි ගමනට බාධාව තියෙන Taman දැනට ලබලා තියෙන ප්‍රතිඵල ටිකමයි. Taman ලබලා තියෙන ප්‍රතිඵල ගැන ඇලුනොත්, ලබලා තියෙන ප්‍රතිඵල ගැන ආඩම්බර වුණොත්, ඒ නිසා ඒකෙන්ම ඉදිරි ගමන බාධා වෙනවා. ඒක නිසා අසාරයේ සාරේ විදිහට ගත්තොත්, සාරේ අසාරේ විදිහට ගත්තොත් කතාක සාරයට යන තින පාර මැකෙනා මොකද මිච්ඡා සංකප්ප ගෝචරයාගේ සංකල්ප වැරදි. බුදුහාමුදුරුවෝ කියන පණිවිඩය මොකද්ද එකක් මෙයා තණ්හාමාන දිට්ඨ වල පටලවාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඉදිරියට යන්න යන්න භාවනා ගමන ඉදිරියට යන්න යන්න යෝගාවචරයට ඥාන සංප්‍රයුක්ත ගතිය. වීර්ය විතරක් නෙවෙයි ඥාන සංප්‍රයුක්ත වීර්යයක් අවශ්‍ය වෙනවා. ඒ එnde end end end වගකීම් භාරයක් සහිත එහෙම නැත්නම් කියන සදාචාරාත්මක වගකීමක් ඇතුව මේ හොඳ දේ සහ වඩා හොඳ දේ දෙක තෝරා ගැනීමේ එහෙම නැත්නම් මේ සතිය සහ සම්පජඤ්ඤ දෙක තෝරා ගැනීමේ බරපතල කෘත්‍යයකට එනවා අපි සමාහට සංසාරේ කවදාකවත් හිතලවත් නැහැ. ඉස්සරහට යන්න යන්න මේක නිතරම තියෙන මාතෘකාවක් වඩපත් වෙනවා. ඒ නිසා මේ වඩා හොඳ දේ තියෙද්දී හොඳ දේ තෝරනවායි කියලා කියන්නේ ඒකේන ඉදිරියට යන ගමනට තමන්ගේ හොඳ ටික බාධාවක් අරගෙන තියෙනවා. ඉතින් ඒක භාවනා ලෝකෙදී ආ බලනකොට හොඳටම පැහැදිලි. ඒ මොකද ඒ අත්තු මේ නිවන කියන එක දන්නෙත් නැහැ. ගහේ සාරය අඳුරන්නෙත් නැහැ. හැබැයි සාරයක් ලබා ගන්න තමයි මේ භ්‍රමචර්යයට බහැලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තුදී ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ සාරයට යන්න කියලා තමයි. මඟට යනකොට හම්බෙන අතුරු ප්‍රතිඵලවලට ප්‍රමුඛතන දීලා ඒ ප්‍රමුඛතන දීම නිසා අර ප්‍රතිඵලයේ දැක ගන්නවත් බැරි තැනටපත් වෙනවා. ඉතින් ඒක ඒ කෙනාට තමට ලැබිච්ච ලාභය නැත්නම් අතුරු ඵලය ප්‍රධාන ලාභය හානි කරන තැනකට ගිය එකේ භයානක ප්‍රතිඵලය තමයි දේවදත්ත සංකල්පය තියෙන්නේ. ඉතින් මේකට තමයි දේවදත්ත සංකල්පය කියන්නේ. වඩා හොඳ දේ තියෙද්දී අපි මොන જાතියෙන් හරි හොඳ දේ අගය කරන්න ගත්තොත් ආඩම්බර කරන්න ගත්තොත් මායя පුදුම විදිහට උදව් කරනවා. ඕනේ පැත්තකින් ඇවිල්ලා උදව් කරනවා. ඒ වටේ ඉන්න මාර බලවේගات උදව් කරනවා බුදුරජාණන් වහන්සේ මුසුක් වෙනවා. යම් කිසි කෙනෙක් හරියට දැනගෙන මේ ලාභ සත්කාර පුංචි පුංචි අතුරුඵල පැත්තක දාලා මම මෙච්චර මේ කැපකිරීමක් කරේ සාරය හොයන්නයි ඒ නිසා මෙව්වට මායින් කරන්න නැති ගතියක් තියෙනවනම් ඒ කියන්නේ යා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි අවසාන ඵලයේ දක්වා යන ගතියක් තියෙනවනම් මේ අපේ වටපිට ඉන්න ඔක්කොම අපිත් එක තරහ වෙනවා ඒ මොකද ඒ ඔක්කොමලා මේ ලාභයට සත්කාරයට තමයි භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තානි කාරණා දුර්ලභාජ්‍ය මිත්තා ඕනම කෙනෙක් කවුරු හරි භජනය කරන්නේ සේවනය කරන්නේ අර්ථ සිද්ධිය සඳහා කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල ඒ නිසා ඒකේ අයාගේ වැඩේට බහැපු ගමන් ලෝකයා කියනවා ආපෝ ඒ මංස හරි ආත්මార్థකාමී අගිනේම සමාජශීලී ගතියක් නෑ ওই පැත්තකලා Taman නිවන් දකින්න කටයුතු කරනවායි කියලා ඒ වචනේ කියන්නේ භාවනා කරන දේ වචන කියන්නේ බෞද්ධයෙක්මයි අබෞද්ධයෙක් කදාකවත් එහෙම කියන්නේ. ඒක මගේ ජීවිතේම හොන්දට දැකලා තියෙන දෙයක්. එහෙම කට කැඩිච්ච වචනයක් කතා කරන්නේ තවත් බෞද්ධයෙක් කියලා ගන්න කෙනෙක්. අනික් කෙනෙකු බොහොම ගෞරව කරනවා. ඒක නිසා තමන්ගේ වැඩේට අවධානය යොමු වෙලා හරියට මේ හරය දිහාට අරටු දිහාට කටයුතු කරනකොට වැඩිම බාධා එන්නේ මේ තමන්ගේ කිට්ටුවන්තෙන්. චිත්තවන්තයෝ බොරු කකුල් දානවා, කකුල් මාට්ටු දානවා, බොරු වලවල් කපනවා. අනේ දැනගෙන නෙවෙයි කරන්නේ. මේක තමයි මේ දැන ඇඳුනුකම්, යාලුකම්, සෙනෙහස, ආදරේ අනම්මනම් කියලා අර තනියන මනුස්සයාට අපහසුතාවපත් කරනවා මේක තමයි මායාවේ උගුල. ඒක නිසා ඒ කෙනා දැනගන්න ඕනේ යාට බැලලා වැඩක් නෑ. රගර් ගහන මනුස්සයා මේ අනික් මිනිස්සු ඇවිල්ලා මාව ටැකල් කරන්න හදනවා කියලා නඩු දාන්න බෑනේ. රගර් කියන්නේ ඒකට තමයි. සගර කියන්නේ ගත්ත බෝලේ ඉස්සරහට යනකොට නැත්තම් ඉස්සර බෝලේ පාස් කරනවා පාස් කරන්නේ පස්සට. ඒ නිසා ගත්ත ගියා. මේ මා භාවනා කරන එකනටත් අර එකෙන් උදව් මෙයාගෙන් උදව් බලාපොරොත්තු වෙනවනම් බොහොම සාදරෙන් ඉදිරියට එන්නේ මායя තමයි. ඇවිල්ලා හැම වෙලාවෙම උදව්වට ලෑස්තිලා ඉන කැපකාරයෝ වගේ. අත තිබ්බොත් ඉවරයි. වටින කැපකාරයෝ ගැන අපරිසම් වෙන්න. ඒගොල්ලෝ කරනවා නම් උදව්වක් කරන්නේ ආමිෂයට තමයි. කවදාකවත් කාටවත් තේරෙන්නේ මේ හරේ හොයාගෙන යන මිනිස්සයා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවි ලැබෙන ලාභත් සත්කාරත් සමාධියත් සීලියත් ඔක්කොම පැත්තක දාලා ඔක්කොම ආයෝජනය කරලා මේ සති සම්පජාඤ්ඤයේ පිංස විත පැමිණෙන දුකට සාදර වෙන එක පැමිණි දුක් පැමිණසයි කියලා. ඒ වගේම Taman වේදනා චෛතසිකයේ මෙච්චර අපිට සෙල්ලම් කරනකොට සංඥාචෛසිකේ වැඩ කරන හැටි මේ තමයි ලාභ සාරය කියලා මොකද්ද තෝරාගෙන තියෙන්නේ අසාරය කියලා මොකද්ද තෝරාගෙන තියෙන්නේ 100%ක්ම උඩු යටිකුරු කියලා බලන්න ද්වේතාන පසන සූත්‍රයේ බුදුරජාණන්සේ පැහැදිලිවම සඳහන් කරලා කියනවා පෘථග්ජනය යමක් හොඳයි කියනවා නම් ආර්යයන් වහන්සේක වැරදි කියනවා ආර්යයන් වහන්සේ තමක් හරි කියනවා නම් පෘථග්ජනයක වැරදි කියනවා ඒ තරම්ම උඩු යටිකුරු ලෝකයක් මේකේ තියෙනවා ඉතින් මේ පුද්ගලයා මේ ආර්ය පෘථග්ජන තැනක ඉඳලා ආර්ය භාවයට මේ යන්න හදන මේ කටයුත්තේදී එයා එයාගේ අගයන් ආඩම්බරයන් වෙනස් කරන්න කැමති නැත්තම් එයා එයාගේ පෞරුෂත්ව ලක්ෂණ වෙනස් වෙන්න කැමති නැත්තම් එයාගේ ඇබ්බැහි ටික පැත්තක තියන්න කැමති නැත්තම් ඒ කෙනාට ඒ තමන්ගේ හැම ජයග්‍රහණයක්ම හරේ හේීමේ කටයුත්තට බාධාවක් වඩපත් වෙනවා ඒක නිසා අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මිනිස්සේ හැම වෙලාවෙම තව කෙනෙකුට සම්බන්ධ වෙන්නේ අර්ථය හොයාගෙන රුපියල් හොයාගන්න. ඒන් තොර මනෝශාස්ත්‍රයක් නැහැ. තියෙන හැම අසුරක්ම දරුවචන් වහන්සේත් එක්ක එකට Brahmacharya රකපු පස්වග මහණෝ බුදු වුණාට පස්සේ තමන් කරා එන සරුවචන් වහන්සේ දිහා බලලා කිව්වේ මොකද්ද? මෙහා මේ රජ රජ කුලෙන් උපදිච්ච එකනා මෙයාට හැම වෙලාවම අතවැසියෝ සේවකයෝ අවශ්‍යයි. ඒක නිසා මේ අපිපත් වෙනව මේ එයාගේ දාසයෝ කියලා හිතාගෙන යන්න හදන එක එක්කත් එපා මෙයාට දාසකම් කරන්න. අර රජකුල ඉපදින්න වතුර වාදයක් තියාගන්න ඕන කකුල දෙක හොදාගත්තා වයි. කිසිම කෙනෙකුට උපස්ථාන කරන්න එපයි කියලා අර මේ පස්වග මහාන කෙරේ අනුකම්පාවෙන් එන බුදුහාමුදුරුවෝ දිහා කතිකාවතක පිළිගියා. ඉතින් ඒ තරම් අවුරුදු 5ක් 6ක් උපස්ථාන කරපු පස්වග මහණුන් සර්වඥන් ආංශේ Taman ළඟට එනකොට සද්ධර්මයේ Taman ළඟට එනකොට කල්යාණ මිත්‍යා Taman ළඟට එනකොට මේ තරම් වචන පාවිච්චි කරා නම් දැන් බුදුහාමුදුරුවෝත් කොහොම හිටියේ? ලංකාව වගේ රටකට දැන් බුදුහාමුදුරුවෝත් කොහොම හිටියේ? මහානායක නිකායවල ඉන්න මහානායක හාමුදුරුවෝ සාදර වෙයි කියලා හිතනවා. එතකොට කොහෙද මේ විහාර නිද්දකම් පණ තැටියට කොහෙද අයිතිවාසිකම් හම්බෙන්නේ දැන් ඉන්න කට්ටියට? ඒසා ප්‍රධාන වශයෙන් කියයි වීසානම් දෙන්න එපයි කියලා. රජේට කියයි වීසා දෙන්න එපා. දුන්නොත් අපි කරගෙන යන බිස්නස් ඔක්කොම ඉවරයි. මේ වගේම තමයි අපේ පුද්ගලික අදහස. නිවන එනකොට අපි කියන දැම්මේ ඉන්න එපා පොඩ්ඩක් එන්න. මේ වැඩ කොටසක් තියෙන ඒක ඉවර වුණාට පස්සේ නිවනට එන්නේ කියලා. ඒ තරමටම මේ ලැබිච්ච සමාධිය, මේ ලැබිච්ච අපේ තපත, මේ Brahmacharya පිට පැමිණෙන දුකට ආයෝජනය කරන්න යන වෙනුවට අපි හිතනවා භාවනා කරන දුක් දෙන්න බෑ. දුක් ආවොත් ඒක වෙන විදියකින් සමනය කරලා ඉවරලා පස්සේ නිවන් දකින්න හදනවා. නමුත් සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා. යම් කෙනෙක් පස්චම භවිකෙක් නම් මේ ජීවිතේදීම නිවන් දකින පින තියෙනවා නම් එයාට සියලු කර්ම ශක්ති පරිසම් දෙන්න පටන් ගන්නවා කියලා වෙනදාට වැඩි. එසේ යාට තේරෙනවා මේ අභූත චෝදනා එන්න පටන් ගන්නවා. නොසිතූ විදිහට වේදනාව එන්න පටන් ගන්නවා. සංඥා විපල්ලාස එන්න පටන් ගන්නකොට දැනගන්න ඕනේ දැන් මේ නිවන් දකින්න කිට්ටු වෙලා accounts balance කරගෙන යන වෙලාව. ඒක නිසා වැඩි වැඩියෙන් කර්ම එන්න පටන් ගන්නවා. ඒක නොදැන ඇයි මේ ඉච්චර මේ භාවනා කරන මට කර්ම රැස් වෙන්නේ මයි මට මේ චෝදනා එන්නේ ඇයි කියලා ඇහුවොත් එයාට මේ ලැබිච්ච අවස්ථාව පන්නගත්තොත් අපාගත වුණොත් කවදා කොට ඒ හිතන්නේ අඟුලිමාල හාමුදුරුව මේ මේ අවසාන භවයේ 999ක් ගණන් කර කර මිනිස්සු කැපුවා. අවසානයේක ඇතිකරන්න අම්මා නම් අම්මා මරනවා බුදුහාමුදුරුවොත් මරණ්ඩයි කියේ. ගණන් නොකර කපපු ගාන සීමාවක් නැහැ. කොහොමද අපි හිතමුකෝ බුදුජානනාංශයේ අඟුලිමාල අඟුලිමාල දාමරිකයා ආර්ය විවහරයට දාලා මම මහාන කරගත්තයි කියලා. මහාන කෙරුවට පස්සේ යප්පින්න පාතේ යනකොට කවුරු හරි අඹ ගහකට ගලක් ගැහුවොත් තට්ටට වදිනවා. කවුරු හරි කුණු ටිකක් දැම්මොත් ඇඟ උඩට වැටෙනවා. කවුරු රහක බලන කෙල ගැහුවොත් මේ හැමලගේ මූණට වදිනවා. පාත්‍රය ඉරාගෙන, සිවුර ඉරාගෙන, ලේ පෙරාගෙන හැමදාම එන්නේ. ඉතින් අපිට පස්සේ සර්වචනන් ළඟට ගිහිලා කියනකොට සර්වචන්සේ සඳහන් කරනලු අඟුලිමාල දැන් ඔබට ওই පැමිණෙන ওই දුක් ටික මේ ආත්ම ඉවර කරන්නේ නැතුව ඔබ පු탁ජනෙක් වශයෙන් මැරුණොත් බුද්ධ කල්ප කීයකට ගොඩ එන්න වෙයිද? ඒ නිසා වෙත පැමිණෙන දුක ඉවසපන්. ඉවසලා බලපන්. ඔකට තරහ නොවී ඉන්නව විතර නෙවෙයි rahat වෙන්න බලපන්. නොලැබුණොත් කොහෙයි දන්නේ කියලා අඟුලිමාල ආමතුරන්ට බුදුරජාණන් වහන්සේ ස්පෙෂල් ට්‍රේනින් කෝස් එකක් දුන්නේ. මොකද අඟුලිමාල ආමතුරු දන්නවා තමන් කරපු දුක් ටික. ලේ පිට කපපේව දන්නවා. ඒ නිසා උන්වහන්සේ දන්නවා මේවා මේ ආත්මෙදීම මේ අති සම්පජඤ්ඤය දිනු කෙරුවේ නැත්තම් කෙලස් ටික කපන වැඩ පිළිවෙලට ගියේ නැත්නම් මේක යටිපහ වුණොත් අපායට වැටුනොත් ඒක පැහැෙනවා. ඒ කර්ම විපාක වෙනවා කියලා කියන පැහැෙනවා. පැහැුණාට පස්සේ සීමාව හොයන්න බෑ. ඒ නිසා මේ භාවනා කරන එක්කනට වෙත පැමිණෙන දුක වෙනුවට මේ දුක් දෙන කෙනා හොයන්න කියලා තරහ වෙන්න හෝ ඒ දුක් වලට අමතර පිළියම් හොයන්න හදනවා කියලා කියන්නේ බැරිම නම් කරාට කමක් නැහැ. නමුත් දරා ගන්න පුළුවන් නම් ඉවසා ගන්න පුළුවන් නම් ඒ ටිකේ දරාගෙන ඒ තුල සතිය පැවැත්වීම ඒ තුල සම්පජඤ්ඤ පැවැත්වීමට කියනවා සල්ලේක ප්‍රතිපදාව කියලා. කෙලස් කපන වැඩේ. කිසි කෙනෙක් නෑ හදා බෙදා ගන්න. ඔක්කොමලා ඉන්නේ ඒන දේවල් වලට ක්‍රම විවිධ ක්‍රමවලින් මේ දුක ගෙවම් කරන්නට අයින් කරන්න පැත්තකට දාන්න නම් අපිට ඉන්න ඕන තරම් කන්සර්ට් කරන්න. නමුත් පැමිණිච්ච දුකට මුහුණ දීපන් කියන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. කිසිම කෙනෙක් නැහැ ඒක නිසා අපි කාට හරි මේ උදව් කරන්න හදනවයි කියලා කියන්නේ පරිස්සම් වෙලා කටයුතු කරන්න. යාර කියන්න තියෙන්නේ ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් කියපන්. හැබැයි පුතේ පුළුවන් හරිය ඉවසපන්. එහෙම නැතුව මොන්න තාලෙන් උදව් කරන්න ගියත් ඒක දන්නවා මේ වෙස්ටඩ් ඉන්ටරස් මේ අපි යාගේ දුක අපි කොන්ත්‍රාත් එකට බාරන්න කරන්න හදන්නේ අපි තාම මේ ජීවන අවබෝධ කරලා නැති නිසා. ආහාර පද්ධතිය මොකද්ද කියලා දන්නේ නැති නිසා අපි හිතන අපිට උදව් කරන්න පුළුවන්. සරුවත් යන වහන්සේත් කියනවා මටවත් බෑ උදව් කරන්න. මටවත් උදව් කරන්න බෑ. කිසිම සාස්ත්‍රුන් වහන්සේ නමක් නැති වචනයක් බුදුහාම සඳහන් කරන්නේ මම ඔයාලට ක්‍රමයේ කියලා දීලා තියෙනවා. ඒ පැමිණිච්ච දෙයකට මුණ දීලා පුළුවන් තරම් මේක කාගෙන යන්න. ඒක මේ දුක වලට සාදර වීමක් නෙවෙයි. මේක දෙන්නේ වෙත පැමිණිච්ච දුක. ඉල්ලගෙන ගත්ත දුකක් නෙවෙයි. අපි ළඟට වෙත පැමිණිච්ච දුක අපිට අභ්‍යාස පරිතියක්. ඒ වගේම මේක යටින් කියවෙන වාක්‍යයක් තියෙනවා නිත පැමිණෙන දුක ඉවසන්න පුළුවන්. ඒක ඒක මොකද ආත්මෝපදේශයක්. විත පැමිණෙන දෙයකට උගසන්න බැරි සති සම්පජඤ්ඤේ නැති නිසා. ඒක තේ නිදර්ශනයක් වශයෙන් කියනවා. ඇඟේ ඇටයක් කැඩිච්චාම මෙන්න මෙච්චර විතර දුකක් එනවයි කියලා මනින්න පුළුවන් ගැතියක් තියෙන කියලා. කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරනකොට එකවර 60 18ක් කැඩෙන වේදනාව තියෙනවා. ඒක ඉවසන මේ කාන්තාවට භාවනා කරනකොට මధుරෙක් කරනකොට අම්මා මෙන්න නඩු කහිනකොට මෙන්න නඩු ඇර බබාලා හම්බෙන්න කියලා විඳින වේදනාව කොච්චරද මේ මෙතරම් ඊට වඩා උතුම් වැඩකට කියලා භාවනා කරනකොට අනී මේ පොඩි දේවල් වලට චරිචුරු ගන්නවා දිහා බලනකොට කාන්තාවන් විතරනේ පිරිමි ඊට අහපන් මේ මිනිදාසනයක් වශයෙන් ගේන්නේ මේ ජීවිතයේ ප්‍රශ්න වලදී අපි විඳලා තියෙන විඳවිල්ලද කොච්චර කෙවචීමේ ශක්තියක් තියෙනවද හැම කෙනෙකුටම. නමුත් භාවනා කරන්න ගියාම අපි හිතනවා සියල්ලම හරියටම අංග සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒක පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් අපේ හිත ඇතුලෙන් එන මේ චෝදනා කරන ගතිය සුද්ධ මාර්ග බලවේග. තමයි හොඳට බලන්න ඕනේ මෙහෙමද මම විඳවලා තියෙන්නේ. මේ අන්න හදන්නේ මේ වගේ හරපද්ධතියක් හොයන ගමන් බ්‍රහ්මචාරියක් පැවිද්දක් එහෙම නැත්නම් යෝගාවචර ජීවිතයක්. ඒකෙදී කාටවත් චෝදනා කරන්න මොකද්ද අපිට තියෙන අයිතිවාසිකම? යෝග ආත්ම වශයෙන් ගන්න මොකද්ද අපිට තියෙන අයිතිවාසිකම? තමන්න පුළුවන් ප්‍රමාණය කරගෙන යනකොට කෙඳිවි ගෑවෙනවට කරන්න දෙයක් නැහැ. ඒසොත් ළඟ ඉන්න කෙනෙක් කියලා වතුර ටිකක් දෙයි, ඔක්සිජන් ටිකක් දෙයි, පපුව අත ගායි. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් මේ ළඟ ඉන්න මිනිසුන්ට සාක්ෂි දීලා අඬන්න පටන් ගත්තා. ඇයි හත් ඉන්නේ උඹලට වෙන්නේ නැද්ද මේ මම මෙච්චර දුක් විඳිනවා විඳ පවන් ගහපල්ලකෝ මට අත ගහපල්ලකෝ මට කියලා මම භාවනා කරන මනුස්සයා කියනවා නම් රක්ත කන හි විහිළුනේ මෙවුවා. අද භාවනා යෝගාචර කමඨාන් සුද්ධ කරන්න ගියාම කියන කතාවල් අහනකොට ඒ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් අවුරුදු 45ක් සම්ම මේ බුද්ධ කෘත්‍ය කළ දින සිරිපුදයක් පාවිච්චි කරලා නැහැ. බුදුරජාණන්සේ 12000ක් එක්ක තමන්ගේ පීරයිතුමා ඉන්න රටට ගියා. දැහැටි දණ්ඩ පූජා කරන්න කවුරුත් හිටියේ නැහැ. මෙතන බොන වතුර මෙතන හොදන වතුර කියන කවුරක්වත් දෙන්න හිටියේ නැහැ. වැසිකිලි 12000කට වැසිකිලි රද්දෝතන රජුට ඕන උනක් දෙන්න පුළුවන්. තියනවාද කිසි තැනක චෝදනා කරලා තියනවා කියලා මේ 12000ක් ආව වීරමහා රජුගේ දේශ සීමාවට ආවේ පණිවිඩකාරය යවල ගෙන්න ගත්තේ අඩු ගානේ ටොයිලට් ෆැසිලිටිස් අත් දීලා නැහැ. පතෝ ටිකක්වත් දීලා නැහැ. දැන් අපි මොනවද මේ කතා කරන්නේ? භවනා කරන්න කියලා අපි මොනවද මේ කතා කරන්නේ? ආන ඒක දිහා බලන්න පේනවා අපි මේ හරය අඳුනන්නේ නැති කමයි. භවනා ජීවිතේක හෝ එහෙම නැත්නම් Brahmacharya තියෙන හරය දන්නේ නැති නිසා අපි ඔය කටමැත දොඩවනවා. ඉවසන්න පුළුවන් දේ තියෙද්දි ඉවසීමේ ශක්තිය බලන වෙනකොට ඒ කාගරි දෝෂයක් කරන්න හදනවා. අරක නිසා වුණා මේක නිසා වුණා කියලා. මෙන්න මේ දුර්ලභකමට කියනවා මාර බලවේග කියලා. මේ දුර්ලභකම් තියෙන වලට කියනවා කෙලස් කියලා. නිසා තමයි තේරෙනවා නම් එන්නේ එන්නේ එන්නේ අර ඉවසීමේ ශක්තිය වැඩෙනවා එක උදව්වක් කරන්න අනික් විඳින එක්කනට ඒක විඳින්න දෙන්න ඒ විඳවන්න කියලා ද්වේෂ දෙස් දෙනවා එක නෙමෙයි එයාට පුළුවන් උදව්වක් කරන්න බලාන ඉඳලා එයා විඳිවද්දී ඒක තමයි භ්‍රමචර්යය කියන්නේ ඒ තමයි සත්පුරුෂකම කියලා කියන්නේ ඒ තමයි සද්ධර්මය කියලා කියන්නේ එහෙම නැතුව ඒ මනසට දුක නොපැමිණීම සඳහා කටයුතු කරනවා නම් නිවන ආවරණය වීමක් වෙනවා ඒ නිසා සර්වචන් වහන්සේගම අවුරුස පුත්‍ර රාහුල හාමුදුරන්ට සංඝයා කතා කරලා කිව්වා ඔබ සාමණේරෙක් හින්දා අපිත් එක බුදියන්න බෑ බුදියෙන් තන හොයාගන්න කියලා. රාහුල හාමුදුර රැයලවල බුදියන්න තනක් නෑ වැසිකිලි විතරයි තියෙන්නේ. වැසිකිලි ඇතුළේ ගිහිල්ලා දැන් හිතාගන්න මේ මේ රජ වෙන්න හිටවු පැටියක්. සර්වචන්නාංශී ආරාමයට වඩිනවා එදා රෑ. පාන්දර උදේ පාන්දර කියලා වැසිකිලි එක ළඟට ගිහලා උකසිනකොට ඇතුළෙත් ඉල්ල කවුද කවුද මේ මේ රාහුල මම මොකද අවසරයි ස්වාමීන් වහන්සේ සංඝයාත් එක්ක නිදා ගන්න බැරි නිසා මම මේ රැසිකලිය තමයි බුදිය ගත්තේ බුදු ඥානසේ දීචක් දාලා තිනවා මේ ගිහියත් එක්ක හරි සාමණේරත් එක්ක හරි සංඝයා වැඩි කල එක තැන කියන්නේ එක රැක්කත් ඉන්න එපයි කියන්නේ බුදු ඥානසේ ඒකට මේ සංඝයාට දොස් කිය මොනවත් නැහැනේ ඒකල කිව්වේ මේ රාහුලගේ තියෙන විවසන ශක්තිය මගේම පුතා ආරිපුත්තු ස්වාමීන් වහන්සේ ගෝලයා. සංඝයා කියලා කිව්වනම් දෙගණ දණක් නැහැ කියලා එයාගේ පුංචි මුලේට හොයන්න කියලා වැසිකිලි පුතියන්ට. දැන් අපේ අද එහෙම වුණා නම් මේ කෙනෙකුට මානවයිති වාසිකම් පිළිබඳ නඩු. මේ මේම මේ මේම මට එන්නම් කිව්වා මට අරක දුන්නේ මේක දුන්නේ කියලා මේකද ලාසනේ කියන්නේ. අපිට පුළුවන් හැකියාව අපි බලනවා නම් නැත්නම් අපි මේ ඇතිවිචි தත්ත්වදී මේකේ ප්‍රශ්නයක් ඇති කරන එක නෙවෙයි වැඩේ ගොඩේන මාර්ගය බලනවා නම් අපිට එකයි ඉතුරු වෙලා තියෙන ඉවසීමේ ශක්තිය විතරයි. ඒක තමයි අපි අඩුවෙන්ම පාවිච්චි කරන්නේ. ඒකයි පෘථග්ජනයා කියන්නේ. පෘථග්ජනයා ඉවසන්නේ මොනවත්ම දෙයක් බැරිද? ආර්යයන් වහන්සේ ඉස්සල්ලාම කරන්නේ පුදුමාතරම් ඉවසන එක. ඒ නිසා ආර්යයන් වහන්සේලා ගාව කවදාකවත් චෝදනා ඇත්තෙත් නැහැ. අයිතිවාසිකම් පිළිබඳ හටනක් ඇත්තෙත් නැහැ. මේ නිසා මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක සර්වචන් වහන්සේ මේ අයිතිවාසිකම් කියන වචනවත් පාවිච්චි කරලා නැහැ. ඒකල හදපු ශාසනයක් නිසායි මේක මේ අවුරුදු 2600ක් පැවතුනේ. එනස මේ අර පහසුකම් මේ පහසුකම් අර චෝදනා මේ චෝදනාත් එක්ක ගියා නම් එහෙනම් බුදුචාන් වහන්සේගෙන් පුතත් අපි නඩු දමාවි. මේ මාව පැවිදි කරගත්ත මට අරක දීපන් මේක දීපන්. බුදුසෙන්ස ඉන්න කාලෙම ආමතු කෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවා. ඔබ වහන්සේ මේ මේ මේ ලෝකේ තියනවාද කියලා හවට උත්තර දෙන්නෙත් නැහැ නැද්ද කියලා හවට උත්තර දෙන්නෙත් නැහැ මරණයට පස්සේ ඉන්නවාද කියලා හවට උත්තර දෙන්නෙත් නැහැ නැද්ද කියලා උත්තර දෙන්නෙත් නැහැ මේ ටික උත්තර දුන්නත් මම සිවුර අරනවා කියලා. ඉතින් බුදුසසුන කතා කරලා මම උඹට සිවුර දුන්නේ ඕක කියලා දෙන්නම් කියලා. ඔබ මගෙන් අහලා සිවුර දාගත්තේ. නේ මගේ එහෙම කිව්සන්නේ මට තියෙන්නේ උඹට නිවන කියලා දෙන එක. ඌව ඌව ඌට උත්තර දෙනවයි කියලා කියන්නේ අපි නිවනින් ඈත් වෙනවා. ඒ නිසා උඹත් එක්ක එහෙම ගන්න දෙනවක් නැහැ. බුදුසසුනේ සීමාවෙදී පැවිදි උපසම්පදා කරලා පස්සේ සීමාවෙදී බුදුසසුනේ කියපු අනිවාර්ය වචන හතරක් කියලා දෙන්නේ කියලා කියනවා ගුරුන් වහන්සේට. මොකද්ද? මේ උඹට දැන් අම්බුරාණ උපසම්පදාවක්. අන්නේ උපසම්පදාව පාරේ වැටලා තියෙන පහන්සු කුල සිවුර මතයි රඳාපවතිලා තියෙන්නේ. ඒක මම උඹට වග වෙනවා. ඊට වඩා හොඳ එකක් හම්බ වෙනවා ඔබේ පෙරපිනට. හැබැයි පැවිද්ද තියෙන්නේ පහන්සු කුල සිවුර මතයි කියන එක හොඳට මතක තියාගන්න. මොනවාක්වත් ඉල්ලන්න යන්න එපා. පාරේ වැටලා තියෙනක කරගන්න. මේ ඔබේ පැවිද්ද හම්බෙන පින්ඳ පාතේ මතයි. පිටුසිඟා වැඩිම මතයි හිඟනකම මතයි. ඉන් එහාට ඔබට හම්බ වෙනවා කහපත් සුදුපත් මේ තුර්යානි චීන කෑම ජපන් කෑම ඒක ඔබ පෙරපිනට. මම දෙන්නේ ඔබට මේ හිඟානාන බත් ටික විතරයි. මෙන්න ගස් මුල් තියනවා මෙන්න රුක්ක මූල තියනවා මෙන්න ආරණ්‍ය තියනවා ඔන්න ඔච්චරයි සීනාසනේ කියන්නේ දෙපළ බඳපු ගෙවල් හතරපළ බඳපු ගෙවල් හම්බ වෙනවා පෙරපිනට බොහොඳට මතක තියාගන්න පැවිද්ද තියෙන්නේ ගහක් යට කියලා. බෙහෙත් වශයෙන් ඔබේම මූත්‍රා ටික බීපන් ඒක තමයි අපිට දෙන්න හොඳම බෙහෙත. ඉතින් එහාට මට හම්බ වෙනවා ඉංග්‍රීසි බේත් ආයුර්වේද බේත් ඒක ඔබ පිනට මෙන්න මෙච්චරයි මන් දෙන්නේ කියලා අනිවාර්යයෙන්ම ඔය බේසික්ස් හතර කියලා දෙනවා. ඒකල කියනවා මේ මුළු පැවිද්දම තියෙන ඕකේ. ඒක මම සාහිතක වෙනවා කියලා. ඒ හදාගත්ත සාසන නිසා තමයි අද කොච්චර දුෂ්කරතා දෙවුනත් මොන යුද්ධ දෙවුනත් මොන ව්‍යසන තිබුණත් මොන පරංගිලෙද තිබුණත් මේ සංඝයා යැපෙන්නේ. Brahmacharya සංඝයා යැපෙන්නේ. එයා දන්නවා මූලික දේ බුදුහාමුදුරු ආදර්ශයෙන් පෙන්නපු රජකෙයින් පිටට බෑලා ඉහිකනකම් කරලා පාන්ත කුල සිවුර පින්න පාතේ ගහරුක්ක කුල සේනාසනය පූතිමුත්ත බේසජ්ජය කියන මේ හතරම තරඳාපාචලා කියලා කියනකොට ඇඟ හිරි වැටෙනවා උපසම්පදා කියලා අපිට හම්බෙන්නේ ඔන්න ඔය තෑග්ග ඊට පස්සේ අපි අරක ඉල්ලලා මේක ඉල්ලලා හටම් කරනවා නම් ඒක අර උපසම්පදාවේදී මාලකේදී හම්බෙච්ච දෙයට කරන නිග්‍රහයක් වෙනවානේ ඒ නිසා යෝගාවචරකම කියලා කියන්නේ අයිතිවාරිකම් ඉල්ලන දෙයක් හෝ අරක මේක ඉල්ලන එකක් නෙවෙයි. එන්නේ එන්න සතිය වැඩෙනකොට එන්නේ එන්න සමාධිය වැඩෙනකොට දැරීමේ ශක්තිය වැඩෙනවා. අන්නේ දැරීමේ ශක්තිය සඳහා මේ සතිය ආයෝජනය කරනවනම් ඒ ඒ සමාධිය ආයෝජනය කරනවනම් ඒ සීලය ආයෝජනය කරනවනම් ඉතින් බුදුරජාණන් වහන්සේගේ රැස් වී දෙන්න පටන් ගන්නවා. එතකොට ධර්මයේ නෛර්යානික බවටපත් වෙනවා. එතකොට ශාසනය බබලනවා, සීලය දියුණු වෙනවා. එහෙම නැතුව මේ මම මේ මෙච්චර මෙච්චර උසස් කෙනෙක් මට අර කෝණේ මේ කෝණේ කියලා අයිතිවාසිකම් සඳහා සටනකට ගියොත් ඒකට ආගම කියලා අපි කියනවා. ඒ තමයි මේ ධර්මයේ ආගමක් වඩපත් වෙන තැන. මේ ධර්මයට යන්න යන්න තමයි ළඟ තියෙන හැම ගුණයක්ම දිනු කරගත්ත ඔය කියන ලාභ සත්කාර, ඔය කියන සීලය, ඔය කියන සමාධි ඔක්කොම ආයෝජනය කරන්නේ Taman වෙත පැමිණිච්ච දුක එහෙනම් වේදනා චෛතසිකේ මුදුට ඇති වෙලා නැති වෙනකන් පිට කෙනෙක්ගේ එකක් වගේ බලන්නේ. මේ එක එක දේවල් අඳුනා ගැනීම සඳහා අපි යොදන සංඥා සහ සංඥාණු අඳුනා ගැනීම මේ වගේ තියෙන විහිළුව මතුවලා යනකම් බලන්නේ. ඒකේ මේ හිතට එන নানা ආකාර විතක්ක තියෙනවනේ කොච්චර දෝ එනවනේ කොච්චර භාවනා කරත් ඒකනේ. ඒක දිහා හොඳට බලනින් ඒකෙන් gadu ගෙනෙන්නත් එපා සතුටු වෙන්නත් එපා කන කාට වෙන්නත් එපා. ඒක පිළිබඳව නොසලෙන මනසක් ඇතිකරන්න මේ එන එන ಗುಣධර්ම ටික ආයෝජනය කිරීම නැවත යෙදවීම දන්නේ නැත්නම් ඒ යෝගාචර එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ දුර්බල දුර්වල එහෙම නැත්නම් අම ගහපු එළදෙනක් වගේ වතුරට ගියොත් මාළු කොටනවා ගහකට හේතුනොත් ගහේ ඉන සත්තු කනවා එළිය හිටියොත් කපුට කොටනවා කිසිම තැනක ඉන්න බැරි තත්ත්වයකට පත් ඒ වෙනුවට යෝගාවචරය ගමන තේරෙනවා නම් ඒ සති සම්පජඤ්ඤාති ධර්ම නිසා කොයි දේ ආවත් ඊගාවට කරන්න ඕන දේ මේකයිකට බුදුන් නෑමයි ළඟ මම්මයි ඉන්නේ කියලා ඒ කලයුත්ත පිළිබඳව එහෙම නැත්නම් ස්ථානෝචිත ප්‍රඥා පිළිබඳ වැඩිමක් වෙනවනම් ඒකට අපි කියනවා සාසන භ්‍රමචාරී කියලා. ඉතින් හිතනද අපි මේ වගේ සීල පිළිසක් මේ වගේ තැනකට ඇවිල්ලා ඒ සඳහාම අප වෙලා කැපෙලා මෙහෙම කතාවක් කරන විදිහට අපි මෙහෙම කතාව රේඩියෝ එකේ කිව්වොත් මොනවා වෙයිද? අපි මෙහෙම කතාවක් හතරමං අන්තියක් කිව්වොත් මොනවා වෙයිද? කවුද අහන්න ඉන්නේ? කියාවි මේ ලෝකෙට ගැලපෙන්නේ නැති කොහෙදෝ යන අපබ්‍රංශයක් කතා කරනවා. ඒ නිසා මේක බහුල භාවිතාවට යන්නත් බෑ. ජනමාධ්‍යයට යන්නත් බෑ. මොකද ජනමාධ්‍ය හදලා තියෙන සම්පූර්ණ අනිත් පැත්තට. ඒ නිසා ඒ කරන කෙනා දැනගන්න ඕනේ මේ තුල ශිල්පයක් තියෙනවා. මේ තුල ක්‍රමවේදයක් තියෙනවා. මේ තුල එන්නේ එන්නේ සල්ලේක ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ කටයුත්ත තේරෙන්නේ මොකද්ද? එන්නේ එන්නේ ටිකෙන් ටික නොසැලෙන මනස අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන ගතිය තියෙන එකයි ඒක කිසි කෙනෙක් එක සංසන්දනය කළ කරන්න බෑ තමන්ගේ අතීතයත් එක්ක විතරයි සංසන්දනය කරන්නේ. අල්ලපු ගෙදරත් එක්ක සංසන්දනය කරන්න බෑ. ඊට වැඩිය මට අද ඉවසන්න පුළුවන්ද කියලා දැනෙනවනම් මතක තියාගන්න අපි හරයට යනවා. මේ ඉවසීමේ ශක්තිය නැතුවට වෙනුවට නුරුස්නා ගතිය පහළ වෙලා මට මේ කෙරුවේ ආසවලා කිව්වොත් දේවදත්ත කෙරුවාගේ බුදුචාන් වහන්සේ වැඩි කාලය වෙන්නේ කියලා. ඊට පස්සේ කරන්න තියෙන අන්නන් අන්නන් ආනන්තරීම අකුසල කර්ම වෙන්නේ කියලා. ඒ මොකක්වත් නිසා නෙවෙයි, ಗುಣ නැති නිසා නෙවෙයි. වඩා හොඳ දේ තෝරන්න දන්නේ නැතිකම නිසා. එනිසා හැම කෙනෙකුම තනියම හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තිය. හැම චිත්තක්ෂණය මේ දේ වඩා හොඳින් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒක අනුන් කරපු දේ කොපි කිරුවට කාදාකවත් හරියන්නේ නැහැ. අන්න ඒකට අවදිභාවයට කියනවා අප්‍රමාදී කියලා. ඒකට කියනවා සතිය කියලා. ඒ නිසා හැම මොහොතම ක්ෂණ සම්පත්තිය ඉක්මවන්න නැතුව පාවිච්චි කරනවට බුදුහාමුදුරුවෝ දීලා තියෙන ආදර්ශය තමයි දුර්ලභාකන සම්පත්තිය තත්ත විවේකෝ විපත්ති. යම් කිසි කෙනෙක්ගේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ආපිලාවේදී අතට පුරවන සැප විවේක වෙන්න හදනවනම් ඒක යාට විනාශයක් කරනවා. ක්ෂණ සම්පatti දෙසරයක් එන්නේ නැහැ. ආපු වෙලාවේදී මේ කටයුතු කරන්න දන්නවනම් එයා බොහොම ඉක්මනට නිවනට යනවා. ඒ ක්ෂණ සම්පatti ආපු වෙලාවේදී පස්සේ කරන්නේ වෙන කෙනෙක් ලව කරවන්නේ දන් දීලා කුසලයේ මේ කරගන්නවා කියලා ආදි විදිහට ඉක්මවනවා නම් ඒක නා හොඳට කියන්න පුළුවන් දීර්ඝ සංසාරයක් වාසනාවසෙන් ලබනවා තමන්ගේ නිවන ගොඩාක් කාලයකට පස්සට යනවා. මේ සේම පස්සට යන්නේ නැතුව පැමිණිච්ච හැම අවස්ථාවකම උපරිම ප්‍රයෝජන ගැනීමට නම් ශාසනය හර පද්ධති තේරුම් ගන්න ඕනේ. ශාසනය කියන මේ සල්ලේක ප්‍රතිපදාව තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ වගේ පිළිසකට ඒක මතක් කරන්නේ මේ වෙනකොටත් ඒ මේ හැම කෙනෙක් මේ සඳහා සෑහෙන ආයෝජනයක් කරලා සෑහෙන අත්දැකීම් රාශියක් ඇති වෙලා තියෙනවා.